අපි මේ වෙලාවේ යොදාගෙන තියෙන්නේ ධර්ම සාකච්ඡාව සඳහායි. ඉතින් අපිට ලිඛිත ප්‍රශ්නත් ඉදිරිපත් කරගන්න පුළුවන්. සභාවෙදිත් ප්‍රශ්න ගන්න පුළුවන්. ඉතින් අපි සාදරයෙන් ආරාධනා කර සිටිනවා ධර්ම සාකච්ඡාවට විරුද්ධ ධර්ම සාකච්ඡාවට ප්‍රශ්න ඒ වගේම ප්‍රකාශන අදහස් ඉදිරිපත් කරන්නයි කියලා. ඒ ඉදිරිපත් වෙන තාක් අපි මේ ලිඛිත ප්‍රශ්න වලින් ධර්ම සාකච්ඡාව පටන් අරගන්න. ඒ අතරමැදි යම් කිසි කෙනෙකුට මැදිහත් වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඉදිරිපත් කරන්නයි කියලා මම සාදරයෙන් ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. කරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කරගෙන ගොස් සමත සමාධියකට පැමිණීමෙන් පසුව සිත ඉබේම ශරීරයේ තැන්තැන්වල තදගතිය දක්වන ස්වභාවයකට පත්වේ. එක තැනක තදගතිය දැනෙන විට එතනට අවධානය යොදා සිටින විට වෙනත් තැනකින් තදගතිය මතුවනු දැනේ. එවිට සිත එතනට ගෙන ගියමි. මෙසේ තනින් තන අඩු වැඩි ප්‍රමාණයෙන් දැනෙන තදගතිය ගැන සිත ඒ තැන්වලට ගෙන යමින් සිටීම කලයුතු නිවැරදි දෙයයි කරුණාවෙන් පාදා දෙන්න. මෙසේ තදගති ගැන දැනීම ගැන අවධානයෙන් සිටින විට සමහර අවස්ථාවල උණුසුම හෝ සිසිලසද දැනියයි. සමහර විට සිතවිල්ලකටද සිත යොමුවන බව දැනේ. එවිට කල යුත්තේ නැවත සිත ශරීරය දෙසට යොමු කිරීමදයි කරුණාවෙන් පහදා දෙනු මැනවි. හොඳයි ප්‍රශ්න ගැන මම සතුටු වෙනවා මොකද විපස්සනා පැත්තට යනවායි කියලා කියන්නේ ඔය ඉතින් ධාතු ගුණ මතුවෙන එක. නමුත් මෙතෙන්දි මතක් කරනවා ධාතු ගුණ මතුවෙනකොට ශරීරයට සම්බන්ධ කරලා බලන්න එපයි කියලා. මේක මගේ දකුණු පැත්තේ කකුලේ වේදනාවක්. මේක මගේ වම් කනේ වේදනාවක් කියනතු වේදනාවක් වශයෙන් විතරයි. තදවීමක් නම් තදවීමක් විතරයි. උණුසුමක් නම් උණුසුමක් විතරයි. අර ශරීරයට සම්බන්ධ කරන්න යෑමෙන් තමයි මේ සම්මුතියට සම්මුති ලක්ෂණ දාගන්න හදන්නේ. තද ගතිය තද ගතිය වශයෙන් වේදනා වේදනා වශයෙන් උණුසුම් උණුසුම් වශයෙන් දකිනකොට ඒකේ තද භාවය දකින්නේ මගේ එකක්වත් ස්ත්‍රී තදකමක්වත් පුරුෂ තදකමක්වත් මොකක්වත් නැහැ. ඒක නිසා භාව ලක්ෂණ දකින්නවා. ස්වභාව ලක්ෂණ දකින්නයි කියලා කියන්නේ තද ගතිය. අතනින් මෙතෙන් හැමතැනම වතු වෙන පටන් අර ගන්නවා. මේ හරියට ඒ තන වශයෙන් හිත වෙන් කරන්න ගත්තොත් මේ වම් කකුලේ දකුණු කකුලේ වශයෙන් ඒ ශරීරයට සම්බන්ධ වීමෙන් අර ඒකේ තියෙන પરමාර්ථ දකින්නට යන වෙනුවට සම්මුති පැත්තට අදිනවා. අන්නේම සම්මුතියට නොඇදීම පිණිසත් මේ ලකුණු වඩ වඩාත් මතුවීම පිණිසත් තද වෙනවා කියලා දැනගන්නවා මෙනෙහි කරන්නත් එපයි කියනවා. ශරීරේ තන අල්ලන්නත් එපයි කියනවා. එතකොට මේක නිසින්ින්ද එන්න ගන්නවා. අන්තිමට ගියාම තද ගති මැද උණුසුම් ගතිත් තියෙයි. කම්පන චංචල ගතිත් තියෙයි. බරගති හැලු ගති තියෙයි හිතවිලි තියෙයි සද්දක් තියෙයි මම සේරම දිහා මේ බලාන ඉඳනනම් මේවා මගේ නෙවෙයි මේවා මම නෙවෙයි මේවා මගේ ආත්මේ නෙවෙයි කියලා ගන්න නම් ශරීර සම්බන්ධේ බාධා වෙනවා ශරීර සම්බන්ධ කරපුවම ඒක මගේ වේදනාවක් වෙනවා සුඛ සුබ දකුණ වේදනා වමේ වේදනා එන්නේ ලකුණු නැතුව වේදනා වේදනා කියනකොට වැඩිය මම කැමති පාවිච්චි කරන තද ගති කුණුසුම් ගති කම්පන ගති චංචල ගති වශයෙන් දකින්න පුළුවන් නම් හිතේ තියෙන මේ අපි දක්වන නිවැරදි අනුග්‍රහය නිසා මේවා බොහෝ කොට එන්න පටන් අරගන්නවා. එතකොට නිකන් වතුර දියකඩකට වහිනා වගේ ඔය හැම ලකුණු පේන්න පටන් ගන්නවා. එතකොට මේ හිත මේ මේ සූත්‍රයේ මේ මේ දක්ෂකම ඇති වුණොත් මේ සෑම දෙයකම සම සතියක් පිහිටනවා. උණුසුම්කමටයි සිසිලසටයි එකම සතිය. බර ගතියටයි හැලු ගතියටයි එකම සතිය. කම්පන කමටයි නිශ්චල කමටයි එකම සතිය සේරම තියෙන්නේ සමරසේ. සමරසේ එන්නේ නැහැ කායට සම්බන්ධ කරලා බැලුවොත් එක එක පස්සේ එරවන්න කියන. එතකොට මේ එන වේගය අඩු වෙනවා. එන වේගය වැඩි කරන්න නියම විපස්සනාව නම් මේවට නිසිනින් දෙන්න ඇරලා ශරීරයට සම්බන්ධ කරන්නේ නැතුව නිකන් මේ කොහොමද ඉතින් කියන්නේ අපි කොහොමද නිදර්ශනයක් දෙන්න කියනම නිදර්ශනෙන් අහු වෙනවා අනු හොඳ අනුන්ගේ දේක් බලනවා වගේ බලන්න කියනවා. අනුන්ගේ දේක් බලනවා වගේ බලන්න හොඳ නරක බලන්න එපා, වම දකුණ බලන්න එපා, උඩයට බලන්න එපා. ඒ ධාතු ගුණ මතුවෙන්න ආරෙන්නේ කියලා. මේ සමරසයට ආවට පස්සේ තමයි අපි මේ තෝරන ගතිය එහෙම නැත්නම් මේ choice එක නැති වෙන්නේ. එතනින් තමයි මේ තෘෂ්ණාව කියන එක බොඳ වෙලා යන්නේ. තෝරන ගති, හොඳ නරක ගති එන තාක්කල් තෘෂ්ණාව වැඩ කරනවා. සමරසයට ආපු ගමන් තෝරන ගතියක් නැහැ. කියන්නේ නිකන් අපි වේදනාවල් උණුසුම් සිසිල් ගති ගංගානංගගේ තියෙන වැලි තලාවක වැලියට වගේ. වැලි තලාව බලනකොට මේ එක වැලියටයක් අනිත් එකට වඩා කිසිම වෙනසක් නැහැ. සමානකමකුත් නැහැ. ඒ වැලියට අනිත් එකෙන් හැඩයෙන් සහ ආකාරයෙන් වෙනස්. ඒ වුණාට මේ වැලි තලාවේ තියෙන වැලියට. ඒ නිසා නිකන් අර ගාථාවකට කියනවා අප්පකා වාලුකා ගංගා අනන්තා නිබ්බුතා ජීනා කියලා. ගංගා විතර වැලි වල කටකට වැඩිලු මේ ලෝකේ නිවන් දකපු ඇත්තෝ ඒ නිසා මේ කුංචු කුංචු වේදනාවලදී තෝරන්න එපා තන වශයෙන් තෝරන්න බා වේදනාර මේ මේ කියන මට්ටමට යන්න ඉස්සරලා නම් ආනාපානකත් හිත දාගන්න බැරි වෙලා නම් වේදනාවක් කෙනෙකුට කියනවා ඒ වේදනාව කොතන දෙන්නේ ඒක මෙනේ කරන්න කියලා. ඒකත් හොඳ සමාජයකට ගිහිල්ලා ධාතු ලක්ෂණ මාර්ග වෙනකොට අපේ ආකල්ප වෙනස් වෙනවා. අපි එක එක නම් කර කර ඉන්නේ නැහැ. කයට සම්බන්ධ කරගන්න යන්නේත් නැහැ. හුදු තද ගති, උණුසුම් ගති, සිසිල් ගති, කම්පන ගති කිරීමේ ඒකට සමීපව බලන්න පුළුවන් ශක්තියක් සහ ඒක වහවහ මතුවෙන්න තියෙන ඉඩ වැඩි කරගන්නවා. වැඩි කරුවට පස්සේ තමයි අපිට පේන්න පටන් අරගන්නේ වතුර කඩකට වහින වැස්ස වගේ නැත්නම් මිරිඟුවක් මර්ෂි තමයි සර්වඥාන්සේ පෙන්වන්නේ මිරිඟුවක තියෙන ඒ රැලි මාලාව වගේ. ඔය නගිනවා. උණුසුම් ගති, සිසිල් ගති, කම්පන චංචල. එතකොට තමන් හුදු නිරීක්ෂකෙක් විතරයි තමන්ගේම කයේ තමයි එහෙමද අනුන්ගේ කයක් වගේ බලන්නේ. ඒක නිසා කයට සම්බන්ධ කිරීම පුළුවන් තරම් නොකර ඉන්න කියලා කියනවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන හැඟීම ඇති කරලා දෙන්න. හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාවේදී සමතයට යොමු වී පඨවි ආපෝ තේජෝ වායු සීකර ශුන්‍ය වූ තත්වයක් සමග වායුව එකතු වී ඉන්පසු ඝන හෝස්තියුම් ශක්තියින් රාශියක් වශයෙන් වාතය සමග පවතිනා වූ ශක්ති විශේෂයක් ලෙස දැනේ. දැන් භාවනාව කෙලෙසට කෙලස යොමු කරම්දයි ගෞරව පූර්වකව අසා සිටිමි. මේක ප්‍රශ්නේ වරණගිල්ලේ තියෙන දෝෂයක් නේද ප්‍රශ්නේ මුල වාක්‍ය විතරක් කියන්නේ. ආනාපාන සති භාවනාවේදී සමතයට යොමු වී පඨවි ආපෝ තේජෝ වායු සිහි කර ශුන්‍ය වූ තත්වයක්. ඒ කියන්නේ මේ මේ හැම ඉස්සල ප්‍රශ්නෙත් ඔක දාගෙන තිබුණා මේ ආනාපාන සතිය සමතේ කියලා මොන්න මින්ෙන් මැනලා මින් අදක මට මත්තන් තේරෙන්නේ. ආනාපාන සමතේදී ওই පටවියාපු දාල් තේජෝ ගතයක් නැහැ. ඒකෙදි පේන තියෙන්නේ සමාධිය විතරයි. ඔය කියන්නේ අනිවාර්යයෙන්ම විපස්සනා පැත්ත. ඒක නිසා මේ ආනාපාන සමතේදී මට පටවියාපු තේජෝ වැටෙනවා, ශූන්‍ය තත්ත්ව වැටෙනවා කියලා කියනවනම් මේ වචන වැරදියට පාවිච්චි කිරීමක් තියෙනවා. ආනාපාන සති භාවනා කියලා පොදුවේ කිව්වනම් ඔය වැරද්ද එන්නේ නැහැ. සමතයේ ජී ධාතු ලකුණු මතුවීමක් නැහැ. ධාතු ලකුණු මතුවෙනවා කියන්නේ විපස්සනාව. ඒක තුනේ වුණාට පස්සේ ලැබෙන ඒ ශූන්‍ය භාවයත් මේ විපස්සනාවෙන් ඇති වෙන දෙයක්. ඒක නිසා ඇත්තම හරි අමාරුයි ඒක කියන්නේ මේ සමතේ කියන එකක්ද විපස්සනා කියන එකක්ද නමුත් අපිට පොදු නිගමනයකට යන්න පුළුවන් ධාතු ලකුණු කියලා කිව්වනම් විපස්සනා. උණුසුම් ගති, සීසල ගති, කම්මන චංචල ගති කියන්නේ විපස්සනා ගතක්. ඒක සමතේ ප්‍රයෝජනයක් නෙවෙයි. කෙසේ නමුත් අපි ඒ ව්‍යාකරණ දෝෂේ වැත්ත කර දාලා ප්‍රශ්න ගත්තොත් එහෙම ඉස්සර 13 ලකුණු පෙනිලා ඒ 13 ලකුණු සුනුසුණු වෙලා පුංචි වෙලා ගිහිල්ලා අන්තිමටම තුනී තැනකට ගියාට පස්සේ මේ ලකුණු කීපයක් තියෙනවා. එකක් තමයි මේ ඉස්සරහට චිත්තක්ෂණ රාශියකට කෙලෙස් වෙන්නේ නැහැ කියලා විශ්වාසයක් වෙනවා. රාගයක්, ද්වේෂයක්, මොහයක් මට එන්නේ නැහැ කියන පෙරදක්මක් වෙනවා. දෙක භාවනාවේ කරනවා කියලා කරන දෙයක් නෙවෙයි තේරෙනවා. භාවනා නිකන් වෙන දෙයක් නැත්නම් විපස්සනා කියලා කියන්නේ විශේෂ දැක්ම. දැන් තියෙන්නේ බලන එක විතරයි. දැන් මෙතෙක් කියලා පීර පීර බැලුවනේ. ආනාපානේ නැත්නම් අයින් කෙරුවා. ආනාපානෙම බල බල බල බල ගියා. මෙනෙහි කරා. පස්සේ එලෙව්වා. ලුහු බැඳා. දැන් කොහොමද ලුහු බැඳලා දැන් මෙහෙම මූණට මූණ දාගත්තට පස්සේ ඒ හිස්තැනට ගියාට පස්සේ ප්‍රයත්නේ අතහැරෙනවා. හැබැයි Taman කෙලස් නැති පරිසරයක ඉන්න බව තේරෙනවා. එතකොට යමක් කරන්න හිතුනොත් ඒ කරන සෑම දෙයකම මේ එකලස කැඩෙනවා. ඒ නිසා යමක් නොකර සිටීමේ හැකියාව හොයා බලන්න ඕනේ ඉතින්. මට දැන් මෙතනදී මොකද ඉන්න පුළුවන්? හරියට කියනවා නම් මේ Taman යන වාහනේ හොඳ ප්‍රොෆෙෂනල් ඩ්‍රයිවර් කෙනෙක් නම් ඉන්නේ. චෝෆර් ඩ්‍රිවන් කායකක් නම් ඔය ඩ්‍රයිවර්ට බ්‍රේක් හොන් ගහපන්, දැන් බ්‍රේක් ගහපන්, දැන් සිග්නල් දාපන් කියලා කියන්නේ හොඳ නැහැ. ඇත්තටම හොඳ මහත්තයෙක් කරන්නේ නැහැ වැඩි. දන්නේ නැත්නම් තමයි ඔය ඩ්‍රයිවර්ට සිග්නල් මේ බැක් සීට් ඩ්‍රයිවර් පයින්නේ. කියන්න හදන්නේ. ප්‍රොෆෙෂනල් ඩ්‍රයිවර් කෙනෙක් නම් යන්නේ. දැන් යන්න තියෙන ඩෙස්ටිනි එක දන්නවනම් යන්න යනවා. අපි නැත්නම් කියනවා ඔටෝ පයිලට් එක දාන වෙලාව ඇවිල්ලා තියෙනවා. එහෙනම් මොකද කරන්න ඕන කියලා අහනකොටදී ටෝක් අකින් විතරයි තියෙන්නේ. නිකන් හිතපන් කියලායි කියන්නේ. සුම්මයිරි කියලා කියන්නේ. හැබැයි ඔතෙන් එනකන් සුම්මයිරි බෑ. ඒ නිසා ඒක පොදු දෝෂයකට කියන්නේ. ඔතෙන් එනකන් ඩ්‍රයිවිං එකක් තියෙනවා. ඔතෙන් එනකන් ඒම් කරන්න වෙනවා. ලුහු බඳින්න වෙනවා. මේක දැපෙන දමා ගන්නකම්. ඒකෙන් දමා ගත්තට පස්සේ විපස්සනාව. විපස්සනා කියන්නේ විශේෂ පස්සනාව. නිකන් මගේ නෙවෙයි වගේ. මම නෙවෙයි වගේ. මගේ ආත්මය නෙවෙයි වගේ බලනින් එකයි තියෙන්නේ. හැබැයි පැසිව් එකක් නෙවෙයි. එහෙම පැසිවිටි එකක් නැහැ මේක සජීවීව පේනවා. නිසා එතෙන්ට යනකොට ඔය වගේ දන්න ගියා නම් බොහෝ වේලා වැඩිම වේලාවක් මට මේක ඉඳ ලැබේවා කියන එක තමයි ප්‍රාර්ථනා කරන්න කියන්නේ. කරනවා නම් ප්‍රාර්ථනාව. අදිෂ්ඨාන එතන නිවර්ණක් නැත්තම් එවකිනේ මේ චිත්‍රයේ දිහා බලන චිත්‍රයේ වමේ ලකුණේ වෙනසක් නැහැ. උඩයට වෙනසක් නැහැ. මේ චිත්තක්ෂණ ඊගා චිත්තක්ෂණ වෙනසක් නැහැ. නිකන් එහෙමම හිතලා තියෙනවා. අවසන් යන්න පය වෙලා. එහෙමම මට යමක් නොකර ඉන්න වෙන විදිහ කියන්නේ දැන් මේ වෙනකොට කාය සංකාර නතර වෙලා. ආසල් වසල් කියලා පේන්නේ නැහැ. වචී සංකාර වශයෙන් විතක්ක ਵਿਚාරන අරමුණට හිත නැංවීමක් කියලා එළවා යamak නැහැ. දුව බැඳීමක් නැහැ. අරමුණ පිරිමැදීමක් කියලා ප්‍රයත්න නැහැ. හොඳ වුණත් නරක වුණත් එකයි. ඒකට මේකේ සංඥාවක් ගන්න බෑ. කාටවත් කියන්න බෑ මේක මේ සුබද අසුබද රූපද ශබ්දද ගන්න සංඥාවකුත් නැහැ. වේදනාවකුත් නැහැ. මේක සුඛ වේදනාවද දුක් වේදනාවද නියුට්‍රල් ගැටි. එතකොට චිත්ත සංකාරත් නැහැ. හැබැයි මේක මේ ස්ථිරසාර වෙනසක් නෙවෙයි. අන්‍ය විදිහට කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන තුන ඒ සංසිඳිච්ච වෙලාවක් එනවා නම් අන්න ඒකට ප්‍රිය කරන ගතිය, ඒකට උනන්දු කරන ගතිය, ඒක දිහා නොසැලී බලන් ඉන්න ගතිය ලොකු සම්‍යක් දෘෂ්ටියක්. ඒක ලෑස්තිලා යන්න කියලා කියන්නේ. අපි මේ ගොරෝසු තැන ඉඳලා සියුම් තැන්න සියුම් තැන්න යනකොට අපි කළ යුතු ප්‍රයත්නය බිඳුවට බහිනවා. ආන්නේ වෙලාවේදී ඒකට නිසින්ින්දේ මෝරන්න හරින්න ඕනේ. අපි කියනවා මේ කිරි දෝපු ගමන් කවදාකවත් මොහොන් දැම්මට මේ මිදෙන්නේ නැහැ. ඒක සීතල සීතල කරනවා. සීතල කළා මොහොන් දැම්මට පස්සේ මුට්ටිය හොල්ලන්න එපා කියන්නේ. මුට්ටිය හෙල්ලුව කැඩලි බැනනවා. ඒක යායට මිදෙන්නේ නැහැ. එච්ච මේ දැන් මේ මොහොන් වැඩ කරන වෙලාව. ඒ වෙලාවේදී හේමම තියෙනවා. ජෙලියක් තිබ්බා සෙට් වෙන්න තියනවා. එතකොට ඒක එක රිත්තට හයි වෙනවා. හෙල්ලුවොත් කැදලි වෙනවා. නිසා මේ වෙලාවේ යන්න අරිනවා. එතකොට මේ ප්‍රපංච ධර්ම පැත්තෙන් කියන්නේ මේක දිහා බලාගෙන ඉන්නේ මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මය නෙවෙයි කියලා ඇඟිලි නොගහ. හඳුනාගන්නේ නැතුව ප්‍රතික්‍රියා නොකර ඉන්න අරින එකයි කරන්න තියෙන්නේ. ඒ නිසා අතරම ප්‍රශ්නේ අසාධාරණ ප්‍රශ්නයක් නෙමෙයි මොකද එතෙන් යනකම් ගුරුවරු එළවනවනේ අරමුණේ හිටපන් අරමුණ යාළුවයන් සමීපවයන් කිය මෙතන ගියාට පස්සේ ඒක අනිත් පැත්ත හරවන්න වෙනවා ඒ කියන්නේ හරියට මේ නයි විසක් ගහලා තියෙන වෙලාවක ඒ නයි ගල ඉතින් තිබ්බට පස්සේ තියාගෙන මින්දේ කියලා කියනවා විස උරා ගන්නවා ඒ වෙලාවේදී ඒ විස උරන තාක් ගල අල්ලනවා එතකොට අල්ලනවා ඊට පස්සේ ඒක වැටෙනවා දැනුණාට පස්සේ එතන තියන්න ඕනේ නැහැ. හරියට එතන දැනගන්න ඕනේ ඒක. ඒක ස්වභාවයෙන් වැඩෙන්න ඕනේ පස්සිවයි. ඒ වගේ දැන් අර තියෙන මම මාගේ ගතිය, එලවන ගතිය, මෙනෙහි කරන ගතිය, ප්‍රයෝග ගතිය නතර වෙලා දැන් අපිට වෙනවා වැඩක්. ඒක ඔහි කියනවා මම මෙතන ඉඳලා බලන ඉන්නවා. මට කොච්චර වෙලා මේකට ඇඟිලි නොගා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන හැඟීමෙන් ප්‍රතික්‍රියා නොකිරීමෙන් මේක නම්බුවක් නොකර ගැනීමෙන් බලහන් දිල තමයි කරන්නේ. ඒක නිසා මේ වගේ සාමාන්‍ය මේකට පිටින් උපදේශයක් දෙනවා නම් කියන්න දෙන්නේ මේ වෙලාවට ආවට පස්සේ ඕක පැයක්මාරක් ඉන්න පුළුවන් වෙන විදිහට බලියන්ක ටිකක් දිගට බාත් වෙලා යන්නේ කියන. ඉඳ තියාගෙන යන්නේ කියන. හොඳට කලින් සක්මන් කරන්නයි කියන්නේ. මුල් ටික හොඳට මෙනෙහි කරන්නයි කියන්නේ. මෙනෙහි කළා ඔතෙන් යන්න කියන පුළුවන් තරම් ඉක්මනින්. ගිහිල්ලා වැඩි වේලාවක් ඒකම සීසන් වෙන්න ගන්නවා කියන්නේ. සිද්ධ වෙන්න ගන්නවා කියන එක තමයි කියන්නේ. ওই මුල් හරියේදී ඒ ආසාවේ පකම් බලපාන. ඒ කියන්නේ ගුරුවරු උනත් කියනවා ප්‍රයත්න කරන්න කියලා ඉක්මනට යන්න. මොකද හේතුව ඔතෙන්ද යනකොට වෙනද 45 50 පැනලා තිබ්බොත් ඕකේ ඉඳද්දී සිද්ධිය ඉවර වෙන්න ඉස්සලා වේදනාව ඇවිල්ලා නැගිටින්න හිතෙනවා. ඇඟ ඇඟ කිලිමේ ඇඟේ මේ කෝරුගත් කෝඩ කෝඩ ඇඟ නිකන් හිරි වැටෙන ගතිය. ඒක නිසා කියනවා පුළුවන් තරම් ওই ටික මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බලන්න කියනවා පුළුවන් තරම් ඉක්මනට විනාඩි 10න් 15න් යන්න. ගිහිල්ලා පැය ගහනක ඕකේ ඉන්න. එතකොට අපිට සිද්ධ වෙනවා මුල් ටික ටෙලස්කෝප් කරන්න සිද්ධ වෙනවා. අර මේ එහෙම හැරෙන්නේ නැතුව කෙලිම යන්න. අන්න ඒ සඳහා කියන හොඳට සක්මන් කරලා මේ එනර්ජි මොබිලයිස් කරගෙන ගිහිල්ලා වාඩි වෙලා හරියටම අරමුණු මෙනෙහි කරන ඉතින් ගිහිල්ලා ගියාට පස්සේ එහෙමම තියෙනවා. ඒකට මුල් ටිකේදී වෙනකට වැඩිය සූර වෙන්න වෙනවා. වෙනද විදිය කුසල මේ ශක්තියක් ඇති කරගන්න වෙනවා වටපිට යන්නේ නැතුව කිලිම යන්න. ඒ සඳහා ආසාවක් ආසාවෙන් නම් කරන්න දෙයක් නැහැ ටෙක්නිකලි වැඩි තියෙනවා. කැමති උනාට මෙතෙන් යන්න බෑ. හරියට ටෙක්නික් එකක් තියෙනවා. මොකද්ද ටෙක්නික් එක? සාමාන්‍ය පොඩි සද්දයක් තිබ්බත් ගණන් ගන්න එපා අරමුණෙන් ඉන්න. පොඩි වේදනාවක් තිබ්බත් ගණන් ගන්න එපා අරමුණ ළඟ ළඟ මෙනෙහි කරගෙන යන්න. ඉතිවිලි ආවත් පොඩි පොඩිව ගණන් ගන්න එපා මේක මේක තමයි මගේ නිවස. මම දන්නවා අතරමැදදී හන්දි කීපයක් තියෙනවා. ඒක ඉතින් හන්දි කියන තහා ඉන්නේ. කෙලින්ම Tamange ගෙදෙට යනවා වගේ යන්න ගියොත් අතරමඟ නතර වෙනවා අඩුයි. එතකොට යනකොට හොඳ කායික ශක්තියක් හිතේ තියෙනවා. චෛතසික ශක්තියක් හොඳේ තියෙනවා. එතකොට වැඩි වේලාවක් අර tempat ගැත්තේ හිත පවත් ගන්න පුළුවන්. නැත්නම් ඒකට නිසිනින්දේ පැයක් හමාරක් දෙන්න පුළුවන්. මුල් ටික ඇදී ඇදී ගියොත් ඒක කැප වෙනවා මුල් කාලේ. ඒ නිසා හිතෙන්ද ආසාවක් ඇති වෙන්න ඉඩ තියෙනවා. නමුත් මම හිතනවා ආසාවෙන් කරන්න දෙයක් නැහැ එතන ඒ ශිල්පීය ඥානය පාවිච්චි කරන්න වෙනවා ඊයේ වෙච්ච වැරදි පෙරක වෙච්ච වැරදි දැනගෙන එතෙන්ද නිකන් රත් වෙච්ච බියකින් බටර් කැල්ලක් කපනවා වගේ කාගෙන බහින එකයි තියෙන්නේ ගෞරව ස්වාමීන් වහන්සේ ධාතු මනසිකාරය කරන අවස්ථාවේදී ඇතුළත සහ පිටත වෙනසක් නොදැනී යන බව වහන්සේ ප්‍රකාශ කළා මගේ නහය අවටත් කන අවටත් දැඩි රස්නයක් දැනේ ඒ සමගම පිටට හිරු රශ්මියේ රස්නේද දැනේ. මේ රත්න දෙකම සමානය. මේ ඇතුළත හා පිටත වෙනසක් නොදැනෙන අවස්ථාවක්ද එවැනි අවස්ථාවක මෙනෙහි කළ යුත්තේ කෙසේ? ඇත්තටම ඔතෙන් යනකොට මෙනෙහි කිරීමක් කරන්න ඕනේ නෑ මෙනෙහි කරන්න එපයි කියලා කියනවා මෙනෙහි කරොත් නැවතත් අර මම මාගේ හැඟීම ඇති වෙනවා ඒ ධාතු ගුණ මත වෙන වෙලාවනේ තාමත් මේක කන මේක මගේ නහය කියලා දන්නවනම් ඒ කියන්නේ තාම ඇතුළ පිටත වෙනස තියෙනවා යම් වෙලාවක් එනවා මේ මගේ ඇඟ තියනවද නැද්ද දන්නේ නැහැ. ඒ තියෙනවනම් ඒක මහ විශාල මහා මේරු පර්වතය වගේ ලොකු වෙනවා. ඉතින් ඒක හැමදැනම දැන් දඟල් නිකන් බලාකුළු පේනවා වගේ උණුසුම් ගති, සිසිල් ගති, කම්පන ගති, යන්ත්‍ර ගති කිසි හැඩයක් නැතුව ඔහේ පේනවා. ඒකට අමාරුයි දැනගන්න මේක මගේ ඇඟ ඇතුලේ නේ එකක්ද පිටේ නේ එකක්ද කියලා. විශේෂයෙන්ම මේ අංගෝපංග පේන්නේ මේ ඇහ මේ කන මේ නාසය කියන සීමාවල් නැති වෙනවා නිකන් හරියට මේ ලස්සනට ඇඳපු දිය සායන් චිත්‍රයකට ස්ප්‍රේකින් වතුර විද්දොත් ඔක්කොම තින්ත බොඳ වෙලා අර මාජින්ස් ඔක්කොම නැතුව ඒක තියෙන අර ලස්සන සිරියාවන්තකම නැතිලා බොඳ වෙලා යනවා වගේ අපි භාවනා කරගෙන ඉන්නකොට මේ ආස්වාසයද ප්‍රස්වාසයද කියලා බොඳ වෙනවා. ඒක අඳුර ගන්න බැරි වෙනවා. මේ මෙනෙහි කරන හිතද මේ රූප ධාතුද කියලා නාම රූප දෙක කලවම් වෙලා යනවා. ඒ වගේම මේ ඇතුළතද පිටතද මොනවත් නැහැ. හැබැයි නෑ බෑ කියන්න බැරි අත්දැකීමක් තියෙනවා. ඒ අත්දැකීම නිකන් මේ අවකාශයේ විසිරිච්ච එකක් වගේ. හරියට අමාරු මේක ඇතුළත පිළිති කියලා තෝරගන්න. අන්නේ විදිහට ඒක මේ කියන විදිහට නම් මූලධර්ම ඉස්සර වෙලා පැටලිලා තියෙන බව පේනවා. මොකද තාම නාසය ගැන කතා කරනවා, කන ගැන කතා කරනවා. ඒක ලොකු වෙන ගතියක්. ඒක නෙමෙයි මෙතන ධාතු මනසිකාරයේ අත්‍යන්ත බාහිර කියලා කියන්නේ මේ මරියාදාව නැතුව යනවා. නිකන් ගමන්ගේ සීමාව මේකයි මම ඇතුළේ මේක පිට කියන ඒක නැතුව උණුසුම තේරෙනවා සිසිලස තේරෙනවා සැහැල්ලු ගතිය තේරෙනවා ගති මිස ඇතුළත පිටත නැති කියන. සමහරලාට මේ බොහොම ඈතක තියෙන දෙයක් වගේ පේනවා. සමහරට මේ ඇතුළට යනවා වගේ තේරෙනවා. මේ ඔක්කොම සම වෙනවා මිසක් කයක පැවැත්මක් හොයන්න බැරි වෙනවා කියන්නේ. කයක් තියනවද නැද්ද කියලා හොයාගන්න බෑ. ඒක නිකන් වලාකුලක් වගේ වෙලා යනවා වගේ. එතකොට තමයි අපිට බය නැතිවීම සඳහායි කරුවචනන්සේ මතක් කරන්නේ අජත්ත වහිද්දා දෙක නොදෙනුනාට බය වෙන්න එපා. ගියේ පාරේ සතිය තියෙනවනම් දිගටම යන්න කියලා. තව ඉස්සරහට මේ කරගෙන යනකොට මේ කියන මට්ටමේ සංකල්ප සංකල්ප සම්බන්ධ වෙලා තියෙන බව වෙන ප්‍රශ්නේ. ඒ සංකල්ප මට්ටම ඉක්මවල ප්‍රත්‍යක්ෂයට යනකොට තමයි අපිට පුළුවන් වෙන්නේ මේ අජත්ත බහිද්දා වෙනස නැති ගන්න යන තැනට යන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්ස යම් යෝගාවචරයෙකු පළමුවරට තම භාවනාව නාම රූප පරිච්ඡේද ඥානයක් එක් දිනු කළහොත් එය ඔහු විසින්ම මෙම ඥානයට දිනු කළ බව දන්නේහිද සීලේ යම් යම් අඩුපාඩු තිබුණොත් කතරම් භාවනා කළත් තම භාවනාව නාම රූප පරිච්ඡේද ඥානයට එක්වත් දිනු වෙයිද මා විසින් බොහෝ විට හැමදාම පාහේ සම්ප්‍රප්පලාප නැමැති අකුසලයේද සිදුවේ ඒ කියන්නේ තමන්ගේ ආත්ම විවේචනාත්මක ප්‍රශ්න මතුවලා තියෙනවද අවංක ප්‍රයත්නයක්. ඕකදී ඔය පළවෙනි ඔය අතරම ඥාන කියන එක හුඟක් මේ මෑත කාලකදී දාගත්ත ක්‍රයිටීරියන් වගේක්. අපි ගත්තොත් මේ සුත්ත නිපාතේ කියන පොතේ කෙලිම බුදුහාමගේ බණ ඇහුව රහත් උනායි කියලා තියෙනවා. ඒක කිසි තැනක සෝවාන් වුණා, සකදා ගැඹුණා, අනාගාමී වුණා කියත් මොකක්වත් නැහැ. බණ ඇහුව රහත් උනා. මුත් ත්‍රිපිටකය කියනකොට තේරෙනවා මේ අත්තු සෝවාන් සකදාගාමි අනාගාමි අරියක් කියලා මට්ටම් ටිකක් වෙනවා. ඒකදී ඔය විශේෂයෙන්ම මේ මේ ධම්මාදාස සූත්‍රය ධම්මාදාස නෙමෙයි සූත්‍රයේ තියෙන වෙන මොකද්ද නම ඒකෙදී සර්ව මේ <coughs> කවුරු හරි පිරිසක් මැරිච්චාම දැන් අපි අද දානයක් දුන්නානේ අපේ සුජන්තිනෝනගේ අම්මා ගැන ඉතින් ඒ වගේ දෙයක් වුණාම ආනන්ද හැමදාම කියලා නම් දැන් කොහෙද ඉපදුනේ කියලා. මේකේ ආනන්ද හැමෝගේ හැටි. ඉතින් සරුවචනද කියනවා මෙයා මේ තැන ඉපදුනා මෙයා සකදාගාමි අනාගාමි වෙලා ගියයි කියලා හැමදාම සරුව මෙයා ලිස්ට් එක කියනවලු හැන්දාව. සනාච මෙච්චර 500ක් මට දෙන වාක්‍ය ජනපදේ කී දෙනෙක් කොහොමද? ඉතින් සරුවචනද 250 සෝවාන් 100ක් සකදාගාමි 5 දෙනෙක් අරහත් එහෙම කියලා කියලා ගියාම මේක ඉතින් කිලෝරක් නැහැ. සරුවචනද කියනවා මේක මට හරි වෙහෙසයි. ඉවරයක් කරන්න බැරි නිසා මම ඔබට ක්‍රයිටීරියන් එකක් දෙන්නම්. මම දෙන්නම් ඔබට මෙෂර්මන්ට් එකක් අන්නේ මෙෂර්මන්ට් එක ඔබ තීන්දුව කරන්නේ. යම් කිසි කෙනෙකුට බුදුහාමුදුරුවෝ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝයා කෙරෙහි, සීලයේ කෙරෙහි නොසැලෙන සද්ධාවක් තිබුණා අන්න එයා සෝවාන්. හැබැයි ඒ තමන්ට තමන් මැනගන්න පුළුවන් දෙයක්. මෙයා ගැන මට කරන්න දෙයක් නැහැ. කියලා ඒ ධම්මාදාස සූත්‍රයේ සඳහන් කරනවා. ඒකෙදි ඇත්තටම ඒ කියන්නේ ත්‍රිපිටක මට්ටමට යනකොට මේ මට්ටම් හතරක් ගැන කතා කරනවා. ඒකේ පස්සේ රතවිනීත සූත්‍රයේ කියවුවොත් මජ්ක්‍ධිම නිකායේ ඒකේ සෝවාන් වෙන වැඩපිළිවෙල විසුද්ධි හතකට කඩලා පෙන්නනවා. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨ විසුද්ධි ආදී වශයෙන් විසුද්ධි හතකට කඩලා පෙන්නනවා. ඒ විසුද්ධි හත අනුවයි විසුද්ධි මාර්ගය ලියලා තියෙන්නේ. විසුද්ධි මාර්ගයේ ඒක බොහොම ලස්සනට පෙළගස්සලා දෙන විසුද්ධි මාර්ගයේ ඊට වඩා ගොඩක් තියෙනවා. නමුත් විසුද්ධි මාර්ගයේ යනකොට සීල විසුද්ධිය කියන එක ඒකේ ලේයර්ස් කීපයක් පෙන්නනවා. චිත්ත විසුද්ධි කියන එක රූපාවචර ධාන, අරූපාවචර ධාන, උපචාර සමාධි වශයෙන් ලේයර්ස් පෙන්නනවා. ධිට්ඨි විසුද්ධි කිව්වහම ඔය 60 දෙසකක් මිසදිතු අරගෙන විස්තර කරනවා. කාංකා විතරන විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, ඒවා එක එක එක එක ඊට වැඩි ඩීටේල්ස් වලට පෙන්නනවා. එතකොට ඒකේ අර හතක් තිබුණ විසුද්ධි 16කට කඩලා පෙන්නනවා. 16කට කඩලා පෙන්නලා මුල් ටික පෙන්නනවා නාම රූප පරිච්ඡේ ඥාන, පච්චේ පරිග්ගා ඥාන, සම්මස්සන ඥාන කියන තුන විපස්සනාට බැලඹීමට මේ ගොඩනැගිල්ල පොළවේ යට තියෙන ෆවුන්ඩේෂන් එක. ඒක පේන්නේ නැහැ. ගොඩනැගිල්ල පේන්නේ ඒ මත තමයි ගොඩනැගිල්ල හැදෙන්නේ කියලා පළවෙනි ඥාන තුන පෙන්නලා මේ මේ ඒ ඥාන තුන සඳහන් සම්බන්ධ කරන්නේ ඔය කාංකා විතරන විසුද්ධිය. يعني සම්මස්න ඥානෙට ගියාම කාංකා විතරන විසුද්ධිය හරියනවා. ඊට පස්සේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය වශයෙන් නගිනවා කියලා. ඉතින් දැන් මෙතන මේ ප්‍රශ්නේ මතුවෙන්නේ ඉස්සල්ලාම යෝගාවචරයේ පළවෙනි වතාවට ඒ යම් වෙලාවක ඥාන රූප පරිච්ඡේ ඥාන ගියා කියලා ඒ යෝගාවචරයා යනකොට ඒකේ මිනිමම් ක්වොලිෆිකේෂන් මොනවද කියලා ඉන්ට්‍රින්සික් කැරක්ටරිස්ටික් මොනවද කියන එකයි ප්‍රශ්නෙට නගන්නේ. ඒකදී පරිසම්පදා මාර්ගයෙන් අරගෙන අපේ ලොකු ස්වාමීන් වහන්සේ දාලා තියෙනවා විශේෂයෙන්ම හිතන්නේ සමත විදර්ශනා භාවනා මාර්ගය පොතේ ටිකක් ලියවිලා තියෙනවා. ඒ වගේම ওই සත්‍යවිසුද්ධා විදර්ශනා ඥාන කියන එකේ කියලා තියෙන ලකුණු 10ක් තියෙනවා කියලා. ලකුණු 10 මොකද්ද? නාම රූප පරිච්ඡේදයට යනවනම් කොච්චරක් දුරට අරමුණත් එක්ක හිත මූණට මූණ දාලා තියනවද කියනවනම් කවදාකවත් ඒ හිත අතීතානුදාවනං චිත්තං වික්ඛෝපානුපතිතං කියන අතීතයේ ආශ්‍රය කරලා හිතට ශෝක එන ගතිය ඒ වෙලාවේ නැහැ. අරමුණ තියෙන්නේ විහිර හිත තියෙන අරමුණේම. අනාගත ප්‍රතිකංකනං චිත්තං විකම්පිතං අනාගතයට සැලසුම් කරලා හිත තිගැස්සීම් ගතිත් නැහැ. වර්තමාන හිත තියෙන්නේ. ඒකත් අරමුණේ. අභිනතං චිත්තං රාගානුපදිතං කියලා මේ අරමුණ මට වේවා අනේ හොඳයි කියලා රාගයක් මත වෙන ගතියක් එන්නේ නැහැ. අපනතං චිත්තං පටිඝානුපදිතං මේ නොදකින් නොපතන් නොදෝමකින් කියලා අරමුණත් එක තරහක් එන්නේ නැහැ. නැදහත් වෙනවා. ඊගාවට ලීනං චිත්තං කෝසද්ධානුපදිතං කියලා කම්මැලි වෙලා නිදිමත වෙලා නැටෙන ගතියක් එන්නේ නැහැ. අතිපග්ගයිතං චිත්තං වික්ඛිත්තං කියලා මම දැන් සෝවන් වෙන්න ඕන දැන් රහත් වෙන්න ඕන කියලා වැඩි අල්ලන්න ගිහිල්ලා අවුල් කරගෙන ඉන්නකොත් නැහැ. ආනෝ ලකුණු 6 කියන බොහොම සමහිතකින් දැන් බොහොමත්ම සාමකාමී බොහොම ස්ථිරසාර මත්තරත් කෙලෙසෙන්නේ නැතුව කියන මට්ටමක හොඳට අරමුණට මුණ දාලා තියෙනවා. ඉතින් ඒ අමතරව මොනම හරි එකකින් සමාධියක් එතන තියෙනවා. සමාධියදී හතරක් විස්තර කරනවා දාන වෝසක්ක දාන වස්සක් ගන්න පට්ටේ ප ဋ ාණේ ඒකත්තන් කියලා Taman දීපු දානයක් සිහිපත් වෙලා කරපු පිනක් සිහිපත් වෙලා ආපු ප්‍රසාදයක් වගේ එකක් හිතේ වැඩ කරනවා. ඒ කියන්නේ ඒකාග්‍රතාවය. ඉතින් සමත නිමිත්ත වැඩිවීමෙන් අතර සමත සමාධියක් හිතට එන්න ඕනේ වෙලා. එනිසා විපස්සනා කිරීමෙන් එනේන දේ නැති වෙනවා කියන වගේ විපස්සනා සමාධියක් ඕන. එහෙම නැත්නම් මාර්ග මේ ධ්‍යානයක මාර්ගයක වගේ ඵල සමාපත්තියක් ඕනේ. ওই හතරෙන් මොකක් හරි ඇවිල්ලා ඔයකට උදව් කරන්න ඕනේ දැන්. අර පළවෙනි හයෙන් එකලස් වුණාට පස්සේ හිත ඒකට සමාධියකින් උදව් කරන්න ඕනේ. අතන තියෙන නොකල යුතු කරුණු හයක් නැති වෙන්න ඕනේ. හැබැයි විය යුතු සමාධියකින් උදව් කරන්න. උනන් මේ ලක්ෂණ පහ තියෙනවනම් ඒක නිකන් මේ ධානයකට ගියේ හිතක් වගේ ඒ මේ ලකුණු වලින් පරිබාහිර වෙන්න බෑ. ඒ නිසා යෝගාවචරයට තේරෙනවා දැන් එක හැල්මේ බොහොම මේ ජාගෙන කාලෙට චිත්ත ප්‍රවෘත්ති පවතින. අරමුණ තියෙනවා. මම ඉදිරියට අරමුණ තියෙනවා. බලන හිත තියෙනවා. මම දැන් ඉන්නේ මූල කර්මස්ථානයත් එක්ක. අනෙක් ඒවා තියෙන අයුව ඈත. සද්ද තියෙනවා, වේදනා තියෙනවා, හිතිවිලි තියෙනවා. මේ අරමුණේ තියෙන උණුසුම් ගති, කම්පන ගති, චංචල ගති ආදී රූප ධර්ම වැටහෙනවා. අරමුණ වැටෙන්නේ මගේ කකුල, මගේ නහය බඩේ මෙතන නෙවෙයි. උණුසුමක් සිසිලසක් කම්පනයක් චංචලයක් විදියට. එතකොට ඒක බලන හිත උණුසුම සිසිලසත් එක කවදාවත් පටලවා ගන්න නැහැ. මට ආනාපානෙ පේන්නේ නැහැ කියලා කම්පන හැකේකුත් නැහැ. මගේ කය මට පේන්නේ නැහැ කියලා සැක කරන්නෙත් නැහැ. එයා උණුසුම සිසිලස තද කමෙන් බුරුල් ගැතිය හොඳට වෙන්කොට වෙන්කොට දකින මානසිකාරයක් තියෙනවා. මේ දෙක <clears throat> එනකොට එහෙනම් හොඳට පදන් වෙච්ච හොඳට පදම හරිය පොළොස් අඹලක් වගේ හැමදේම පදම හරියන. එතකොට ඒ ඉස්සරහට තව විනාඩි ගාණක් චිත්තක්ෂණ ගාණයක් මට මේකම ඉන්න පුළුවන් කියන විශ්වාසය පහළ වෙනවා. එතකොට වෙන්නේ මේ අරමුණ මෙහෙමයි අරමුණ මට වෙන්නේ උණුසුමක් කම්පනක් සංකලයක් සංකලයක් විදියට. ඒක බලන හිත මේ සාධ්‍යද්ද පැටලෙයිල මොකක්වත් නැහැ. මේ උණුසුම මේ සිසිලස කියලා සාසුද්දෙන් දැක ගන්න මට්ටමක් තියෙනවා. මේක තමයි අපි කියන්නේ ඉස්සල්ලාම යෝගාවචරයට <clears throat> තමන් පිළිබඳව අදිෂ්ඨාන ශක්තියෙන් යුක්තව දැන් මම අරමුණ හොඳට කීකරු කරගත්තා. අරමුණ දැකන දමා ගත්තා. අරමුණත් එක්කමයි සම්බන්ධෙ මිස අරමුණයි හිතයි මිස අතරමැද හිතවිලි එන්නේ ඉඩක් නැහැ. අරමුණ ඒ තරමටම හිතට සම්බන්ධයි. හිත ඒ තරමටම අරමුණට සම්බන්ධ වෙනකොට අපි කියනවා ඒ දසාකාර ලක්ෂණ තියෙනකොට හිත විපස්සනා සූදානම් කියලා. ඉතින් මේක තව අරමුණ දැකලා ඒ උණුසුම හිතේ කම්පන චංචල හැම දෙයක්ම අහේතුකෝ මේ මතුවෙන්නේ. ඒ ළඟම තියෙන එකට හේතු. උග වෙලා බලනකොට මේ හිත මේ අරමුණ තියෙන නිසායි දැන ගැනීම සිදු වෙන්නේ. මේ අරමුණ උණුසුම ඉන්නේ මේ පරිසරයේ උණුසුමත් එක්ක සම්බන්ධ වෙලයි. එහෙම නැත්නම් ආදි වශයෙන් ඒ ඒ දෙයට හේතු සහිතව යුග යුගල වැටෙන මට්ටමට යන්නේ පළවෙනි වශයෙන්ම මේ විදිහට හිත දපින තමන් අතර පස්සේ. ඒ දෙවෙනි ඥාණයට තමයි පච්චපරිකා ඥානය කියලා කියන්නේ. ඒක ඇත්තටම නිකන් මං දෙන දර්ශනේ තමයි අපි ඉටිවන්දමක් පත්තු කරපුවාම අපි ඉස්සලා දකින්නේ ආලෝකය තමයි. හොඳට බලහින්දොත් පේනවා ඉටිවන්දම තමන්ගේ මුලට අන්ධකාරයක් පතුරවා ගන්න. ඉටිවන්දම හැම වෙලාවෙම තමන්ගේ මුලට හේවණල්ලක් දාගන්නවා. හේවණල්ල පේන්නේ නැහැ ඉස්සලා. ඒ වෙන්නේ ඉටිවන්ද පතුරන ආලෝකය තමයි. බලහින්නකොට පේනවා එයා රටට ලෝකෙට ආලෝකය දුන්නට තමන් ඉන්න තැන අන්ධකාරයක් කරගන්න. අන්න වගේ දේවල් වල මේ details මේ වෙනදා නොදෙකච්ච දේවල් දැකගෙන දැකගෙන ඒක තුලින්ම යamak තමයි යෝග තියෙන්නේ. ඉතින් මෙව ඇත්තට මම කියනවා මේ පොත්පත්වල දීවිලා තියෙනවා අත්දකින්නත් පුළුවන්. මොකද නොදැක්කට මෙව නොවුනට භාවනා හරියට නැහැ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මේ ලිඛිතව පවතින භාෂාවේ හැටියට කියලා දෙන හැටි. මේක වෙන කෙනෙක් ඕකම අත්දකලා වෙන වචන වලින් කියන්න ඉඩ තියෙනවා. ඉතින් අපි මේ යන්නේ මේ තේරවාද ශාසනය ඇඳලා තියෙන ඉරානුව ගියොත් ওই දසවිධ කෞශල්‍ය ලොකු සංසය පුළුවන් තරම් එකතු කරලා දාලා තියෙනවා පොතේ. අවසරයි ස්වාමීන් වහන්සේ. නාම රූප පිළිබඳව හා එම අවබෝධය ආනාපාන සති ආනාපාන සතිය සහ සක්මන තුලින් දකින්නේ කෙසේද යන බව පහදා දෙන්න. තරහව නාමයක් හා රූපයක් වන්නේ කෙසේදයි පහදා දෙන්න මෙන්ද ඉල්ලන්නේ. මේක ඉස්සල ප්‍රශ්නේ මාය කියන්නේ ඉතින් කියනවා ඔය ඔය ප්‍රශ්නෙට බොහොම සම්බන්ධයි ඉස්සල ප්‍රශ්නේ පසු කොටස සීලේ යම් යම් අඩුපාඩු තිබුණොත් කතරම් භාවනා කළත් තම භාවනාව නාම රූප පරිච්ඡේද ඥානයක් එක්වත් දියුණු වෙයිද නෑ ඒකත් ඒකට ඇත්තම කියන්න අමාරුයි මොකද සීලය පිළිබඳ යම්ම ප්‍රමාණයක විශ්වාසයක් වෙන්න සෝවන් වෙන්න ඕන සෝවන් වෙන්නේ නැතු මේ පිට අපි හිතන්නේ ඒ සීල පිළිබඳව වග වෙන්න බෑ අවික්කප්පසාදයේ සීලේ ආර්යකාන්තේන සීලේන සමන්නාගතෝ කියලා කියන ආර්යකාන්ත වූ ආර්ය වූ මනබඳනා වූ සීලයක් කියන්නේ සෝවාන් වුණාට පස්සේ. අපි එතකන් ඒකට අවශ්‍ය විදිහට පුළුවන් තරම් සිල්වන්ත වෙන්න උත්සාහ කරනවා මිසක් මේ පෙට්ටිය හැදුවට පෙට්ටිය මූඩිය වැහෙන්නේ සෝවාන් වුණාට පස්සේ. ඒ නිසා එතෙන්ට යනකම් සීලෙච්චරම අංග සම්පූර්ණ භාවයක් බලාපොරොත්තු වෙන්නත් එපා. ඒකෙන් සීලය සහැල්ලු කරන්න නෙමෙයි මේ කතා කරන්නේ. සීලය සම්පූර්ණ වෙන්නේ ඥානයකින්. ඊට පස්සේ ඒ කියන්නේ සෝවන් වුණාට පස්සේ රතන සූත්‍රයේ සඳහන් කරලා තියෙන යංකින්ච කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාව අබබ්බෝසෝ තස්ස පටිච්ඡාදාය අබබ්බදාදිත පසත් උත්තා ඉදම් පිසංගේ රතනම් පරිණං ඒකේන සච්චේන සුවක්තිවති යම් කිසි ආර්යයන් වහන්සේ නමක් යම් කිංච කම්මං කරෝති පාපකං යම් කිසි පාප කර්මයක් කරනවා කායේන කායික පාප කර්මය වාචා වචනේ උද චේතසාව කයින් වචනේ හිතේ ඒ කියන්නේ ආර්යයන් වහන්සේ නමක් ආතිමු කායික දුස්චර්ත වෙන්න පුළුවන්, වචී දුස්චර්ත වෙන්න පුළුවන්, මනෝ දුස්චර්ත වෙන්න පුළුවන්. අබ්බෝසෝතස පටිච්චාදාය. එතුමට ඒක වසන් ගන්න බැරිකම විතරයි ප්‍රශ්නේ තියෙන්නේ. කවුරු හරි ගුණෝදයක් හරි වැරදි කරනවාද කියලා කියනවා. මට සමා වෙන්න මෙන්න මේ වැඩේ වුණා. මේ නිසාම ඔබතුමාට ඔබතුමිට හිත රිදුනා නම් මම හිතලා කරපු දෙයක් නොවෙන්න පුළුවන්. ඒක මගේ දෝෂේ බව මට පේනවා. මට සමා වෙන්න කියලා පු탁ඥයාගේ තියෙන පුළුවන් තරම් වසංගන ගතිය. පාපයක් වෙච්චා නෑ මම සිල්වන්තයි කියන හදන මිසක කවුරු පෙන්වවත් බාර ගන්න නැති කම. ඒක නැති කරන තමයි නිර්හංකාර වෙන්නේ කියන්නේ. ආර්යයන් වහන්සේට ස්වභාවයෙන් එනවා ගතිය. ඒක වසංගන්න බෑ. ආයෙ ගිහිලා කවදා හරි වැඳලා හරි කියනවා මම ඇති මෙහෙම දෙයක් වුණා. ඒකෙන්ද ගුණේ සිවුන බලන්නේ නෑ. තමයි සම්බන්ධිත අනිත් එකන කවුරු වුණත් කමන්නේ කියලා ඉවර්දි කිරීම කරනවා. ඉතින් ඒ නිසා ඒ කෙනාට අපි තමයි දැන් මම මේ තව කෙනෙක් ළඟට කියලා සමාව ගන්නවා කියලා වැරද්දකද? ඒ මනුස්සයා බුද්ධ ආගම නෙවෙයි මිනිස්සෙක් හිතුවොත් ඒ මනුස්සයා හරි මනුස්සකමක් තියෙනවා නම් අගේ කරයි. අනේ මේ මනුස්සයා ඇවිල්ලා වැරද්ද සමාව ගත්තා නේද? ඒ නැත්නම් එයාට ඕන තරම් අයිතියක් කියන්න කියන්න පුළුවන්. මම දුස්සීලයි කියලා මට චෝදනා කරන්න පුළුවන් එයාට. එයාට පුළුවන් ඕන වෙලාවක ඒක එයාගේ ගතිය. ඒ නිසා ආර්යයන් වහන්සේ නමක් වුණා දුස්සීලයි කියලා කෙනෙකුට කියන්න පුළුවන්. මොකද එයාට පේනවා මේ අරගෙන කට වැරදි සිදු වෙනවා කියලා. ආර්යයන් වහන්සේ වක බලාගන්නේ ඒක ඇත්ත වෙන්න පුළුවන්. නමුත් Tamanට මත්තර බාධා නොවීම පිණිස වහාම ගිහලා සමාව ගන්න එක තමයි කරන්නේ. ඒක නිසා නාම රූප පරිඥාන වගේ යනකොට සීලේ ඉච්ඡත ලොකු පිරිසුදුකම් එන්නේ නැහැ. ඥාණයෙන් පිරිසුදු වෙන්නේ නැහැ. නමුත් සමාදාන සීලයෙන් Taman විහිං සීල් සමාදන් වීමේ උප්පරීමේ ආරම්භ දෙන්නේ කියන හැමදාම. එතකොට තමයි ඒ ඥානයකට හැදෙන්න පහසුකම් ලැබෙන්නේ. ඒ නිසා සීලය පිළිබඳ උපරිමේ සලකා බලන්න. නමුත් සීලය සම්බන්ධ වෙනකන් සීලය සම්පූර්ණ වෙනකන් භාවනා කරන්න බෑ කියලා මිත්‍යා දෘෂ්ටියක් ගන්න එපයි කියන්නේ ඔය මහසි සායඩෝගේ පළවෙනි පොතේ පරිච්ඡේද දෙකක් තියෙනවා. එකක් තමයි ගිහි සීලය සහ පැවිදි සීලය කියලා. ඒකෙදි පෙන්ලා දීලා තියෙනවා මුළු ත්‍රිපිටකයේම තිබිලා දුස්සීලව ඉඳලා ඒ වෙලාවේ වනහන සෝවන් වෙච්ච කතා. රහත් වෙච්ච කතා. මුළු ත්‍රිපිටකයේ තියෙන සේරම එකතු කරලා පෙන්නලා බය ඇරලා තියෙනවා ගියත් අංගේ මේ සීලය කියන එක වැඩ නොකරනද බාධාවක් කරගන්න එපා. තියෙන සීලෙන් පටන් ගන්න භාවනා හරිනම් එන්න එන්න සීලය හැදේ. ඒ අන්තිම කරන සායද වාක්‍යයක් කියලා මේකෙන් මේ තේරවාද කියන පද්ධතිය මම හානි කරන්න යනවා නෙවෙයි මම කරන්න හදාන්නේ මේ සීලේ නෑයි කියලා භාවනා නොකර සිටීමේ පුස් බය බොරු බය නැති කරන්න විතරයි. අද අපායේ ඉන්න හරියෙන් 95%ක්ම සීලේ නැති අය තමයි. දැන් සීලේ සෙල්ලමට ගන්න එපා. නමුත් මම අංග සම්පූර්ණ සීල් රකින්නකම් මට සමාධි භාවනා විපස්සනා භාවනා කරන්න බෑයි කියලා බොරු කඩතුරාවල් දාගන්නත් එපා. ප්‍රායෝගිකව බලනකොට සීලේ දිනු කරන්න ඕන නම් අනිවාර්ය භාවනා කරන්න ඕනේ භාවනා කරන්න නැතුව කවදාකවත් සීලේ දිනු වෙන්නේ නැහැ. අපි මේ ආරක්ෂා කරන සීල ගැන කතා කරන්නේ ආර්යකාන්ත සීලෙන් නම් භාවනා කරන්න. ඒ නිසා නාම රූප පරිච්ඡේද ඥාන වලට යනකොට දැනෙන අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම ওই වෙන හුඟක් තැන් වලදී මතක් කරනවා අපි එක එකන විනිශ්චය කරනවා. අසවල් පුද්ගලයා මේ අඩුපාඩුකම් තියෙනවා කිය. නමුත් සමහරලාට ඒ තුල ඒ පුද්ගලයා තුල ඒ වෙනකොටත් ආර්ය ගුණ තියෙන්නත් ඉඩ තියෙනවා. අපිට මනින්න බෑ. එතකොට මේ ආර්ය ගුණ තියාගෙන ඉන්න කෙනාගේ පොඩි දෝෂයක් දැකලා දුස්සීලයි කියලා චෝදනා කරුවොත් අපි සදාකාලිකව මේ ජීවිතේ කවදාකවත් නිවන් ලබා ගන්න බැරි ආර්ය උපවාදයට අහු වෙනවා. අහුනට පස්සේ භාවනා කළ වැඩයි. ඒක නිසා කියනවා අනුන්ගේ සීනි කරන්න යන්න එපා. තමන්ගේ වැඩ බලාගන්න. ඒක හාමුදුරු දෙනමක් මේ අනුකු හාමුදුරු පොඩි හාමුදුරු දිනමක් බනෝදි සාමාන්‍ය පැවිදි වෙච්ච ගමන් උංග කට්ටිය හරියට සීල ගැන උනන්දුයි. හරියටම කියන්නේ මෙටිකිලස්. හරියට හොයනවා. මොකද වයසට යනකොට යනකොට ඒක ඉතින් පදම දන්නවනේ. මේ ලොකු හාමුදුරන්ට තද බඩේ දැවිල්ලක් තියෙනවා. ඉතින් නැගිටිනකොට හරි බඩ දැවිල්ල. ඒකට ගැස්ට්‍රයිටිස් සමාන. ඉතින් ඒ සාංශ පොඩි හාමුදුරත් අන්න ගන්න කැඳ පින්න පාත යනවා. දවල් පින්න පාතේ ඉස්සල්ලා. ඉතින් උණු උණු කැඳ ටිකක් වැටිච්චාම අර බඩට හපියට අර ගැස්ට්‍රයිටිස් නතර කරනවා. ඉතින් මේ හාමුදුරන්ට උණු කැඳ ටිකක් පාත්‍රයට හම්බ වෙනවා. හම්බෙලා දැන් ආයේ පාත්‍ර ශාලාවට යනකම් ඊටිවත් එක්කෝ කැඳනේ වෙනවා නැත්නම් ඉන්නේ ඉන්නේ වෙලාවේ බඩ දානවා. ඒ නිසා දොර ගොඩක් දැකලා දොර කොට ගා වාඩිලා ඉතල කැඳ ටික බොනවා. බොනකොට පොඩි හම්බුනන කියනවා මේ නාකිය කරන වැඩ මේ ගමේ ඉඳගෙන කැඳ බොන නැද්දකින් විතරක් මටත් ගමේ බින්ද පාතක් හම්බෙන්නේ නැහැ ඉතින් බයි. ඔබ හම්බුනන තේන පොඩි හම්බුනන මූණෙන් තද වෙලා ඉන්නේ කියලා. ඊට පස්සේ පාත්‍ර ශාලාවට ගිහිල්ලා ඊට පස්සේ ටිකක් වෙලා ඉඳලා බින්ද පාත කරගෙන ඇවිල්ලා පින්වාද වරඳලා හැන්දෑවේ පොඩි හාමුදුරුවනේ කුටියට යන ලොකු හාමුදුරුවෝ. ඊළඟ කතා කරලා කියනවා පොඩි නම මේ මේ ඉස්සරහල් බහන කරලා බොහොම හොඳයි. කටයුතු කරන්නේ මොකක් හරි මේ පරමාර්ථයක් ඇතුවද මේ භාවනා කරන්න කියලා. ඊට පස්සේ ඒකකොට ඒ හමුදුන ගානකට කියනවා ස්වාමීන් වහන්සේ මම පුදුම සද්ධාහකින් භාවනා කරන්නේ මට මේ ජීවිතේම නිවන් දකින්න කියලා. මම යදහස අතාරින්නේ කියලා. එච්චර ලොකු හමුදු කියන්නේ එච්චරයි. ඒ ඒක අතාරින්නේ කියලා. එතකොට පොඩි හාමුදුරන්ට තේරෙනවා කවදාක ලොකු හාමුදුර කෙනෙක් මේ ජීවිතේ මේ ජීවිතේ නිවන් දකින්න කෙනා දක අතහරින්න කියන්නේ නැහැ නේ. ඇති කරන්න කියලා නේ කියන්නේ. එතකොට පොඩි හාමුදුරන්ට තේරෙනවා මේ කියන්නේ පණිවිඩයක් කියලා. ඊට පස්සේ වැඳලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට සමා වෙන්න මොකක් හරි ඔබ වහන්සේට තේරුණා නම් මගේ අතින් මට මේ අභෞවිය කාරණාවක් මට වෙලා තියෙනවා කියලා ඔබ වහන්සේට තේරුණා නම් ඒක නෙමෙයින් කරන්නේ මට කියන්නේ කියලා. එනවා මට මට හිතන විදිහට මෙන්න මේ වෙලාවේදී මෙහෙම දෝෂ හැඟීමක් ආව නේද කියලා. මගේ වැඩේ ගැන දෝෂ හැඟීමක් ආව නේද කියලා. ඇත්තට මේක ලොකු ආහුගගේ තියෙන කරුණාව බොහොම ඥාණයෙන් වැඩ කරන වෙලාවක්. ඊට පස්සේ කියන ඇත්තටම මට තරහව. අද ඒ වෙලාවේ ඔබanse කරපු වැඩේ මේ අපි පාරේ යන ගමන් ගල් ගොඩක් කියලා දර ගොඩක් වෙන කරන පාත්‍රේ කටේ තියාගෙන කඳපුවා කියන එක පස්සේ කියනවා මේක මේ මේ තරහ නිසා අද ඊට පස්සේ බාහන කළ වැඩක් නැහැ කියලා. ඒක අහනවා එහෙනම් සංස මට මම ඒක මම නොදැන කළ පාපයක්. මොකද්ද බේරෙන්නේ? ඊට පස්සේ කියනවා එහෙනම් වැඳලා සමාව ගන්න. ඒ ඒ ආරණාසිර වැරදි වැරදි ඒ ආරණාසිර වැඳලා සමාව ගන්න කියලා. මේ කතාව ලියලා අටුවාවේ කියලා තියෙනවා යම් විදිහකට ඒ ලොකු ස්වාමීන් වහන්සේ වගේ ප්‍රයෝගයෙන් වැරද්ද පෙන්ලා දුන්නේ නැත්තම් යටිපහුව වෙනවනේ වැඩේ. ඒ සමාජ විතක පොඩි ආමතුරන්ට දැන් මරණයට පස්සේ හරි හිතෙන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේලාගේ ගුණ තිබිලා තියෙනවා කියලා හිතුනොත් එතකොට ඒ ස්වාමීන් අපවත් වෙලා නම් සෝහනට වැඳලා සමාව ගන්නයි කියලා තියෙනවා. මේ ස්වාමීන් අධහන කරපු සෝහනට ගිහිල්ලා වැඳලා සමාව ගන්නයි කියලා තියෙනවා. එහෙම නැත්තම් කියනවා අපි අතින් කොච්චර දෝ වෙන්න පුළුවන්නේ. ඇත්තට අපි මේ කතා කරන විදිහට අපි අනිකන හරියට විවේචනය කරනවනේ. ඒ කියන්නේ පොඩි වැරද්දකට අපිට පේන එක මහාම අපි බලන්නේ වැරද්ද විතරනේ. මහාම වලට පේන. නිසා කියන ඉඳ ගන්නකොට හැමදාම බුද්ධ ධම්ම සංඝ කියන තීරුවන් සමා කරගෙන මට සීල වාර්යයන් වහන්සේලාගෙන් මගේ අතින් ආරිපවාදයක් වුණා සමා වෙන්නේ කියලා අනුන්ගේ වැඩේ විවේචනය කිරීමෙන් තමයි අපි සිල්පද ගොඩක් හැදෙන්නේ. සතුන් මැරීමෙන් හොරගම් කිරීමෙන් නෙවෙයි. ඒක කරන්නේ කියන්නේ. ඔය අම්බපාලි ගණිකාව ගණිකාවක් වෙලා තියෙන්නේ ඒ පදෝත්තර බුදුහාමුදුරන්ගේ කාලේ. මෙයා ශ්‍රද්ධාවෙන් වැලිමලුවට ගිහිල්ලා තියෙනවා. ඉස්සරහින් මේනින්නාන්සලා තුන් හතර දෙනෙක් යනවාලු. යන ගමන් එක මේනින්නාන්ස ගම යනවා <coughs> කියලා බෙල කියලා කෙලපිටක් දාලා තියෙනවා වැලි මඩුවට. අර පිටිපස්සෙන් යා උපාසිකාවක්. මොනක්වත් නැහැ මේ වෛශ්‍යාව කියන නමෙන් බැනලා මේකට මේ වැලි මඩුව තේරෙන්නේ නැද්ද මේකට කියලා ගහන්නේ. කියලා බැනලා. සිංහලෙන් කියනවා වේසි කියලා බැනලා තියෙනවා. ඉතින් කියවෙනවනේ ගමේ තොටේ ඕක බොහොම ලේසියට යන වචනේ. ඒකට මේක තේරෙන්නේ නැහැ මේ වැලි මළුවට කෙල ගැහුවයි කියලා. හැබැයි ඒ ඉස්සරහින්ගේ රහත්මෙන් ඉන්න අංශයට මේක දැනුනේ නැහැ. වරද්ද නිවැරදි කරන්න උනේ නැහැ. ඒ නිසා මේ බුදුහාමුදුරන් කාලේ එනකම් දිග්ගටම හැම ආත්ම වෛශ්‍යාවක් විදිහට ඉපදලා තියෙනවා. ඒ මේක වෙලා මොකද ආර්ය උපවාද. ඉතින් මේ භාවනා කරන්න ගියාට පස්සේ සංකප්පලාප කට පරිසම් කරගන්න කියලා කියන්නේ අපිට අනුන්ගේ දෝෂේ බලනකොට ඒක ලොකෝකන් ලොක් කරන කන්නඩියට අහු වෙලා තමයි පේන්නේ. ඒ දෙයක් එන්න ලහස් කළා ඒකනේ අපේ ස්වરૂපය ඒකයි. ඉතින් ඒකෙන් වෙනකොට කියන්න දෙන්නේ ඒ ආර්ය ගුණ තිබුණත් අඩුපාඩු වෙන්න පුළුවන්. අඩුපාඩු තියෙන්න පුළුවන් අපි හිතන විදිහට හැම ආර්යයන් වහන්සේලාගෙන් බුදුරැසී දෙන්නේ නැහැ. හැම ආර්යයන් වහන්සේලාම උඩී යන්නේ නැහැ. හැම ආර්යයන් වහන්සේලාට වතුර ඇවිදින්න බෑ. ඒ වුණාට ආර්ය ගුණ තියෙන පුළුවන්. ඒක නිසා අපි පරිස්සම් කියාගෙන යන එක තමයි හොඳම වැඩි. මේකට මේ කියන වැරද්ද අපිට වැරද්දක් වුණාට බුදුරජාණන් වහන්සේගේ පැත්තෙන් බලනකොට ආර්ය ගුණේ තියෙදි වැරද්ද තියෙන්න පුළුවන්. හැම තැනකදීම බුදුරජාණන් වහන්සේ ඒකට අරස කරලා තියෙනවා. හරි. ඒ කියන්නේ ඔය සරකාන් කියලා උපාසක කෙනෙක් කියන සාක්්‍ය ධනපදේ බෙබේ. බොන්න එකමලු වැඩි. සරුවත් නැතිකොල්ල සරකානි සෝවන් කියන. පස්සේ මුළු සාක්‍ය ජනපදයේම කියලා බුදුහාම කියලා කිලෝ ඕක සෝවාන් නන්ද මුළු සාක්‍ය ජනපදයේම සෝවාන් වෙන්න ඕනේ කිව්වා. සරකාණි සෝවාන් කියනවා නම් මුළු සාක්‍ය ජනපදයේම බුදුහාම කියනවා කොච්චර උඹලා මොනවා කෙරුවක් හරි සරකාණි මැරෙනකොට සෝවාන්. ඉතින් ඒක නිකන් ඒ අපි කියන සම්ප්‍රදාන කුල මේ අපි කියන මේ සભ્યත්වයට එහෙම නැත්නම් ආචාර ධර්ම වලට බලනකොට හිතා ගන්න බෑ. සාමාන්‍ය මිනිස්සු අනිවාර්යයෙන්ම බීමට ඇබ්බැහි වෙච්ච මිනිහෙක් විදිහට දකින්නේ. මොකද බුදුරජාණන්සේ දකිනවා තව තියෙනවා මිගසාලා සූත්‍රේ. මිගසාලා සූත්‍රෙත් තියෙනවා එයාගේ තාත්තා භ්‍රමචර්ය රකින බොහෝම හොඳ උපාසක කෙනෙක්. බාප්පා බොනවා දුරාචාරකම් කරනවා ඔක්කොම බුදුරජාණන් දෙන්න නැතුණා පස්සේ බුදුරජාණන්සේ දානයක් දුන්නා පස්සේ කියනවා දෙන්නම අනාගාමී කියලා. නෑ. සකදාගාමී කියලා. ඊට පස්සේ ආනන්ද හැමදෙර බහුවෙලා දානෙට ගියාට පස්සේ ආනන්ද හැමදෙරට මිගසාලා කියනවා අනේ ස්වාමීන් බුදුහාමුදුරගේ ධර්ම අපබ්‍රන්තයක් නේ. ඉතින් මම දන්නවා අපේ තාත්තා බොහොම සිල්වන්තයි. උණ්ඩ බුදුහාමුදුර කියනවා සකදාගාමි කියලා. මගේ බාප්පා කිසිම මෙව් එකක් නැතුව හිටියේ බොහොම දුරාචාරයි බොනවා කනවා එයත් ඊපස්සේ ආනන්ද හැමදෙර කියලා බුදුහාමුදුරන් කියනවා. ඊට පස්සේ කියනවා මිගසාලා කියන්නේ හැඳි මිටක් දිග මොලේ මොනෝ කරන්ට දානන්ද වෙලා තියෙන්නේ මේකයි දෙන්නම මේ මේ අනාගාමී. දැන් සකදාගාමී කියලා. ඉතින් වැඩි පේනවා මේ විෂය අපිට ගෝචර විෂයක් නෙවෙයි. අපේ සීලෙවත් අපිට ගෝචර විෂයක් නෙවෙයි. අපිට තියෙන උපදීමේ කරගෙන යන්න. අනුන්ගේ සීලෙ මන්නවයි කියන එක අනුන්ගේ අපි අහනවා කොහොමද යතෝවන්න නැද්ද කියලා. ඒ ඒක පැත්තක තියන්න. අනුන්ගේ සීලයක් ගැන හෝ කල්පනා කරන්න අපි මේ හිතාගෙන ඉන්න සීලය පිළිබඳ රාමෝ මිත්‍යා දෘෂ්ටියක්. ඒක සංඥා දෘෂ්ටිය බවට පත් වෙන්නේ අපි සෝවන්නේ ඉච්ච දවසේ. ඊට පස්සේ පරිස්සම් වෙනවා. ඊට පස්සේ කොටිම කියන්නේ මනින්න යන්න එපා. මහාන්නේ කියන අකුසල කර්මය හැලෙන්නේ දික්ටි තණ්හා මාන කියන ක්‍රමෙද අකුසල හැලෙන්නේ. පළවෙනි සෝවාන් මාර්ගයේදී දික්ටි හැලෙනවා. ඊට පස්සේ මේ තණ්හාව හැලෙන්න අනාගාමී වෙන්න ඕන. මාන්නය හැලෙන්න රහත් වෙන්න ඕන. එනිසා අපිට කිසිම කෙනෙක් මනින්න හෝ එහෙම නැත්නම් විනිශ්චය කරන්න හෝ එහෙම නැත්නම් අපිට වෙන කෙනෙක් පිළිබඳ අධිකාරියක් පවත්තන්න ඒක මට මතකයි හොඳ ලස්සනට මේ මේ ධම්ම වාසහාමුදුර බණක් කියනකොට කිව්ව බුදුරජාණන්සේගේ 84000ක් ධර්මස්කන්ධ හොයලා බලුවත් අයිතිවාසිකම් පිළිබඳ කිසිම තැනක් කතා කරලා නැහැ. මම මෙච්චර වැඩ කළා මට මේක ලැබිය යුතුයි කියන එකක් බලන්නේ නිතරම මගෙන් අනුන්ට විය යුත්තේ විතරයි කල්පනා කරන්නේ. උඹෙන් රටට විය යුතු දේ මිසක් රටෙන් උඹට විය දෙයක් කිසිම එක වාක්‍යයක් බුදුහාම කියන්නේ. ඒ නිසා කිසිම තැනක බුද්ධ ධර්ම දේශපාලනට ගන්න බෑ. අයිතිවාසිකම් කිසි දෙනෙක් ඉල්ලන කතා කරලා නැහැ. ඒ නිසා අපිට ඕන වෙලාවක කියන්නේ මගෙන් කෙරෙන්න තියෙන දේ නිතරම හොයලා බලලා කරන්න. නමුත් මට අනුන්ගෙන් ලැබෙන දේ පිළිබඳව මනින්න ගිය ගම අපි ගන්න අපි දැනට තියෙන කෙලෙස් සහිත කෝදයෙන් මනින්න. මනිනකොට හරියට වර්ධින්න ඉඩ තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. අපි දෙකක් වැරද්දුවා. නමුත් අර අපි විශේෂයෙන්ම මේ ආත්ම නිවන් දකින්න ඕනේ නැත්නම් මේ ලොකු කැපකිරීමකින් ලොකු මේ අබිනිෂ්ක්‍මකේ වැඩ කරගෙන යනකොට පොඩි තැනකින් සේෆ්ටි කැච් එක වදිනවා. සේෆ්ටි කැච් එක වැදලා වියේදී කොච්චර එල්ල කරලා කොකා ගැස්සුවත් බුලට් එක යන්නේ නැහැ. කැච් එක පන්නන්න ඕනේ. කැච් එක පන්නන්න Tamand අහුවෙන්නේ නැහැ වංචනික ධර්මෙන්ද. වෙච්ච කෙනා දන්නවනම් එයා ඇවිල්ලා බොහොම හිතට දෙන්නේ නැති වෙන විදිහට කියනවා මොකක් හරි ප්‍රයත්න කරනවා. ඊට තියෙනවා මේ ත්‍රිවිධ කතාවල ඒ වගේ කාට හරි වැරදිලා වැරදිච්ච කෙනාලා හදන හැටි. ඒක හදන්නේ හිතට දෙන්නේ නැති විතර බොහොම ලස්සනට හදනවා. ඒක ඇත්තටම මන මනස් වල කල්චර් එකේ ඉහළම තැන තමයි ඔය කතා කරන්නේ. මිනිස්සෙක් මේ يعني ඩිප්ලොමැටිකලි ෆුල් විත් මැනරික් විදිහට තව කෙනෙක් කරෙක් කරන හැටි. අන්තිමටම කරන්න පුළුවන් එකක් ඒක හුඟක්ම ඩෙලිකේට් වැඩක්. ඒක නිසා හොඳම වැඩේ තමයි විශේෂයෙන්ම අනුන් පිළිබඳව මේවා කරන්න යන කරන්න දෙයක් නෑ සමාජයේ ඉන්නකොට ඒක හරියට සිද්ධ වෙනවා පරිස්සම් වෙන එක තමයි තියෙන්නේ අපිට හිතා ගන්න දෙන්නේ දැන් තමයි වැරදි වෙලා ඇති හොඳම වැඩේ තමයි යටහත් පහත්ව බය බොයි කියාගෙන වැඩේ කරගෙන යන්නේ ඒක නිසා සීල පිළිබඳව මම මේ කියන්න හදන්නේ තමන් පිළිබඳව තමන් අව탁සීරුවටපත් කරන්න යන්න එපා මේ සීල නැති නිසා මට භාවනා කරන්න බෑ කියලා භාවනාවෙන් තමයි සීලය හැදෙන්නේ කියන ඒ චක්‍රේ තේරුම් ගන්න සීලෙන් භාවනාව හැදෙනා වගේම භාවනාවේ සීලය ඒක නිසා සරුවචනාංශයේ සෝනදන්න සූත්‍රයේදී කතා කරලා කියනවා සීලවන් තස්ස පඤ්ඤා සීලවතෝ පඤ්ඤා නත්ති සීලං නත්ති පඤ්ඤා සීලවන්තයාටම ප්‍රඥාව කියන්නේ පඤ්ඤාවතෝ සීලං සීලවතෝ පඤ්ඤා පඤ්ඤාවතෝ සීලං සීලවන්තයාටම ප්‍රඥාව කියන්නේ ප්‍රඥාවන්තයාටම සීල තියෙන සීල නැත්තම් ප්‍රඥා නැ ප්‍රඥා නැත්තම් සීලේ නැ සීලය ප්‍රඥා දෙක තමයි ලෝකේ අග්‍රම ධර්ම දෙක කියන්නේ දෙකම වඩන්න වැඩෙනකොට දෙක එකිනෙකා පිළියම් කරගෙන යනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ නාම රූප පිළිබඳව හා එම අවබෝධය ආනාපාන සතිය සහ සක්මන් තුළින් දකින්නේ කෙසේද යන බව පහදා දෙන්න. තරහව නාමයක් හා රූපයක් වන්නේ කෙසේදයිද පහදා දෙන මේ ඉල්ලා සිටිනවා. පළවෙනි එක තමයි මට කියන්න තියෙනවා දසවිධ කෞශල්‍ය තියෙනවා නම් අපි ඉස්සර මතක් කරපු විදිහට පරිසක්මනේ ආනාපානය කරගෙන යනකොට ආනාපානය හොඳටම ගෙවි යamak හෝ ආනාපානය තුලට රිංගා ගැනීමක් සිදු වෙනවා. සිදු වුණාට පස්සේ ඒ යෝගාවචරයට කොච්චර දුරට මේ ධර්ම සමීපස්ත භාවයක් උච්ඡන්න භාවයක් ආසන්න භාවයක් වෙනවන වෙනවද කියනවනම් තමන්ගේ ශරීරය සීමාවක් මොනවාක්වත් නැතුව ධර්මතාව විතරයි පේන්නේ. උණුසුම් ගති, කම්පන ගති, චංචල ගති. ඒකෙදී මේ මම ඉස්සලා කිව්වා ඒ අතීත අනාගත ආකාරයෙන් දස හය ආකාරයකට වැටෙන්නේ සමාධියක් මත වෙච්චාම හොඳට හිත කීකරුව අරමුණ දිහා බලනවා. ඒකට අරමුණකුත් නැහැ. නමුත් අරමුණෙම ඇතුලේ තියෙන ධාතු ගුණ පේනවා. අන්න ඒක ගැන කතා කරනකොට ඒ බුදුම පන්දිස්සන්හසේ ඒකත් හරි විචිත්‍රයි කියන ක්‍රමය. උන්වහන්සේ මතක් කරනවා යම් වෙලාවකට මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පහම සාමාන්‍ය තියෙන මෙහෙම වගේ පස්සතකට යොමු වෙලා. මේ පැත්තට ප්‍රඥාව වැඩ කරනවා සද්ධාහ මේ අතර වැඩ කරනවා. මේ දෙක නිතරම ගැටෙනවා. සද්ධාහ වැඩි කරනවා ප්‍රඥාව වැඩි. ප්‍රඥාව වැඩි කරනවා සද්ධාහ වැඩි. මේ දෙක දෙකකට යනවා. ඊට පස්සේ මේ පැත්තට වීර්ය වැඩ කරනවා නම් මේ පැත්තට සමාධිය වැඩ කරන්නේ. වීර්ය වැඩි වෙනකොට හිත ඇවිස්සනවා වැඩි. සමාධිය කඩනවා. සමාධිය වැඩි වෙනකොට වීර්ය අඩු කරලා නින්දට වැටෙනවා. සත්‍ය විතරයි මේ දෙකට මැදින් උඩට වෙලා ඉඳගෙන පෙන්නලා දෙන්නේ දැන් සතිය වැඩි සමාධිය වැඩි වීර්ය වැඩි කියලා පෙන්වන්නේ සතිය තමයි. මේ ඔක්කොම විසිටිලා තියෙන තාක්කල් කිසිම ඥානයකට හිත යොමු වෙන්නේ නැහැ. යම් වෙලාවකට මේ පහම මෙහෙම වෙන වෙලාවක් එනවා. එකම කෘත්‍යයකට වස්තනාම යෝඩු වෙන වෙලාවක් එනවා. ඒව තමයි ඥාන සම්පූර්ණ වෙන වෙලාවල් කියලා කියන්නේ. එතකොට ඒ සංසය කියනවා සද්ධාව ගත්තොත් සද්ධාවෙන් මොකද්ද කරන්නේ? චිත්‍රපටයක් බලනවා නම් ඒ සිද්ධීතරයේ තියෙන වර්ණය වැඩි කරලා දෙනවා. ඒ කියන්නේ හොඳට ටීවී එකේ හොඳට කරත හැකි එක කම්පියුටර් එකේ වුණත් ස්ක්‍රීන් එකේ ලයිට් එක වැඩි කරන්න පුළුවන්. ලයිට් ඉන්ටෙන්සිටි එක වැඩි කරන්නේ. බොත්තමක් තියෙනවා තද කරන තද කරනට ඉන්ටෙන්සිටි එක වැඩි වෙනවා. ඒක තියෙන්නේ ශ්‍රද්ධාව කියන. ඊට පස්සේ වීඩියෝ ගත්තාම ඩ්‍රාමා එකේ එපිසෝඩ්ස් ඉක්මනට ඩ්‍රැමැටිකලි මාරු වෙන්න පටන් ගන්නවා කියනවා. සද්දා වීර්ය අඩු වුණොත් එකමයි ඇදෙන්නේ. නිකන් රෑගින් බෝරින් වෙනවා වීර්ය අඩු වුණොත්. වීර්යත් සම වෙච්චාම ඉවෙන්ට් වෙන්න පටන් ගන්නවා. නාම රූප පච්චේ පරිගහන් වශයෙන් ඥාන වේගෙ එන්න පටන් ගන්නවා. සතිය වැඩි වුණොත් හැම නළුනිලියෙක්ම හොඳට රෝල් එක කරනවා. හරි ශක්තිමත්. ඒ කියන්නේ එයාට ඕනේ රෝල් එක හොඳට කරනවා. ඒ හැම නළුවෙක්ම කරනවා. සමාධිය වැඩි වෙච්චාම බ්‍රෝඩ් ස්පෙක්ට්‍රම් පෙන්වනවා කියනවා. 16 mm, 32 mm, 72 යන්නේ. දුර සමාධිය තියෙනවා නම් බ්‍රෝඩ් ස්පෙක්ට්‍රම් පෙන්වනවා. ප්‍රඥාවට එතකොට හොඳට කෘත්‍ය කරගන්න පුළුවන්. ඒ කියන්නේ එකිනෙක රණ්ඩු කරන්නේ නැතුව ඉන්දිය ධර්ම පහ එකට යනවා. ඒක තමයි අර අතීතෙට දුවන්නේත් නැහැ, අනාගතෙට දුවන්නේත් නැහැ, නින්දර වැටෙන්නේත් නැහැ, අවිශ්ෙන්නේත් නැහැ, ලෝභ කරන්නේත් නැහැ, තරහ කරන්නේත් නැති එනකොට මේ අරමුණ දිහා බලාගෙන ඉන්න එක ඇර වෙන කරන්න දෙයක් නෑ. හිත කොහොමවත් අන්නේ විහිිත වෙන්නේ හොඳට බලන්න. ඒ වගේම තමයි සක්මනේ යනකොටත් රූකඩේ ඇවිදිනා වගේ යනවා. ශබ්ද, රූප, ගන්න මොකකින්වත් බාධාවක් නෑ. ආවත් ඒක ඇවිල්ලා ගියාට පස්සේ ආයෙත් තිබුණු විදිහට හිත අරමුණේ හිටිනවා. අන්න ඒ වෙලාවේ තමයි නාම රූප පරිච්ඡේඥාන වල ඕනම ඥානයක් පහළ වෙන්න පුළුවන් තත්ත්වෙ ඉන්නේ. අපි ඉස්සෙල්ලා කරන්නේ කියන්නේ ආධුනික යෝගාවචරය විශේෂයෙන්ම නීවරණ ධර්ම ජය ගන්න ඉස්සෙල්ලා තනි තනියම වීර්ය වඩනවා, තනි තනියම සද්ධාව වඩනවා, සමාධිය වඩනවා, ප්‍රඥාව වඩනවා. ඒව ඒව හදුවට මොකද මේවා එකට පහ වැඩ කරන හැටි දන්නේ නැහැ. පස් දෙනා වෙන වෙනම වැඩ කරන්නේ. හැබැයි ඒව එකිනෙකාට විරුද්ධව වැඩ කරන වෙලාවයි. සද්ධාහට විරුද්ධව ප්‍රඥාවට. නමුත් අර සමාජයකට යොමු වෙනකොට ඔක්කොම ගානට ફોකස් වෙලා එකම කෘත්‍ය සාධනයකට යනවා. ආන්න එතකොට නිකන් පදම හරි ගියා වගේ තමයි තේරෙන්නේ. පොළොස්සන බලක පදම හරි ගියා. නැත්නම් වැඩේ යනකොට වැඩේ yaadෙන වෙලාවක් එනවා කියලා කියන්නේ. අඩුපාඩු මොනවාක්වත් නැහැ. වැඩේ කෙරීගෙන යන වෙලාව. අන්න ඒ වගේ සමා මේ සක්මනේදිත් එනවා. හැබැයි ඉදිනදා කටයුතු කරනකොට වුණත් එහෙම වෙලාවක් එනවා. අපි මෙහෙම කියමු දැන් අපි පින පින්කමක් කරනවා කියලා. මම දානයක් දෙන්න හදනවා. නැත්නම් මොකක් හරි ඒ කරන පින්කමට ගියාම සියලු දේ හරි ගියාට පස්සේ හරි සතුටක් එනවනේ. අදාළ සංඝයා ටිකක් ලැබුණා, ව්‍යංජන ටිකක් හම්බුණා, බතක් තියෙනවා, ආපැත්තන කණ්ඩ දෙකුත් යමක් තියෙනවා. හිතුවට වැඩිය සෙනගත් වෙවිලා ඉන්නවා. අන්න ඒ ටික වෙනකොට හරි ඒ සම්පත්‍ති කරගත්තියක් එනවා. ආ මේ වගේ එකක් තේරෙන්න පටන් අර ගන්නවා ජීවිතේ නිසා ඇත්තටම භාවනා කරනවා කියන එක දුෂ්කර ක්‍රියාවක් නෙවෙයි යාදෙන වෙලාව වෙනකොට පුදුම කික් ගහක් පුදුම මේ ඕජාවක් තේරෙන්න පටන් ගන්නවා කොයි වැඩේ කරත් අපි කරන්නේ වැසිකිළියක් හොදන වැඩේ වුණත් වෙන්න පුළුවන් වෙද්දක් හොදන වැඩේ වැඩි ලස්සනට කිරීගෙන යනවා එතකොට තේරෙනවා ඒ යෝගේ හරි ඉන්දිය ධර්මයේ යෙදිලා ඒ වගේම මේ හිත අන්‍ය විහිිත නැහැ කරන දේ පිළිබඳ නම්බුවක් ගන්න එපා ආනම්බුවක් ගන්න නැහැ අපි සාමාන්‍යයෙන් අර සෙන් බුද්ධාගම කියන washing dishes to wash the dish කියන කෝපේ හොදන්න කෝපේ හොදන්න විතරයි පිරිසුදු කරන්න අදහසකුත් නැහැ මොකක් කරන්න කෝපේ හොදන කෝපේ හොදන washing dishes to wash the dish වෙන කිසිම ඊට ටික අදහසක් ඇත්තෙත් නැහැ වෙන දී ෆිලොසොෆි එකක් ඇත්තෙත් නැහැ නිකන් පීඩිලි හොදනකොට පීඩිලි හොදන අනම්මනම් කල්පනා කරනවා කියලා කියන්නේ ඥාන නෙවෙයි එතකොට මේ අනම්මනම් මේ mati දාගෙන සද්ධාව දාගෙන අනාගන්න වැඩේ කරනකොට වැඩේ කරනවා. ඒක මේ මේ මැෂින් එකක් වුණත් හරි ගානට වැඩ කරනකොට තේරෙනවා දැන් මැෂින් එක විහාරන්ට යන ලස්සනට මේ චරබර ශබ්ද නැහැ රත් වෙන්නේ නැහැ ගානට දුනන්නේ ස්මූත්නස් එක එනකොට තමයි කියන්න පුළුවන්නේ ඒ ඥාන මට්ටමේ පදමක් එනවා කියලා. ඉතින් ඒක ඉතින් මේ වචනෙන් විස්තර කරාට ගාක් වෙනස් වෙන ගිහිල්ලා අත්දකින්නකොට තේරෙනවා ඒක මේ කාටවත් පුරුදු කරපේ කරන්න අනිත් කෙනාට දෙන්න පුළුවන් එකක් නෙවෙයි. කීයක උත්සාහ කරගෙන කරන යනකොට දවසක එයි. ආවට පස්සේ කියනවා ඒක කඩන්න එපයි කියලා. ඒක හේමම ට්‍රෙන්ඩ් එක ගෙනියන්න. ඒකල මොකද මේ පදම ගන්න අමාරුයි. ගත්තට පස්සේ ඔක්කොම වැටි ඉවරනකයි යන්නේ. ඒකයි අමාරු ඇත්තටම අපිට අර කාගේ බාග ජීවිතේ ඉන්නකොට බෙල් එක තියලානේ වාඩි වෙන්නේ. ඉතින් බෙල් එක වදිනකොට ඔන්න හොඳ පදමට එනකොට බෙල් එක වදිනවා. ඒක නිසා මට මතක් කරගන්න තියෙනවා මම මේ ලොකු සංගීන කාණේ බුදුහාමුදුරුව ආවත් නැගිටින්න බයි කියලා ඒලා. මොකද ඒක තමයි බුදුහාමුදුරුවන් කියන ලොකුම ගෞරවේ ගත්ත වදම ඇරයියා. ආයේ ගිහිල්ලා ඇවිල්ලා නතර කරලා පටන් ගන්න බෑ. එදාට ඔය කියන පදම එන්නේ නැහැ. ඒකට ඉතින් ගොඩක් පෙර පිං තියෙන්න ඕනේ. එහෙම වෙලාවට අපිට කරගෙන යන්න විවේකීය. කායිමත් බාධා නැතුව තියෙන්නේ. ඒ නිසා කවුරු හරි ලස්සනට වැඩ කරනවා කවදාකවත් බාධා කරන්න එපා. ඒ වෙනසේ මේ වැඩේ සන්තෝෂයෙන් කරනවනම් කරන්න දෙන්න. ඒකෙන් තමයි අපිට විපාක වාරය හම්බෙන්නේ. අපිත් වැඩක් කරනකොට අපිට කවුරුත් එන එකක් නැහැ බාධා කරන්න කියලා. හැම වෙලාවෙදීම පිනක් පිනක් කරලා ප්‍රාර්ථනා කරන්න ඕනේ මට අනේ විවේකී ලැබේවා. වෙන මොකක්වත් මට ඒවා මම මම නිසින්ින්ද වැඩේ කරගෙන යන විවේකී ලැබේවා කියලා ඉල්ලන එකයි තියෙන්නේ. ඒක දෙවෙනි කොටස තරහව නාමයක් හා රූපයක් වන්නේ කෙසේද? නෑ තරහව කියන්නේ නාම ධර්ම කිවිදෙන රූප දෙන්න බෑ. ඒක ඒක යන්නේ ඒක මොකක් හරි වයර් මාරු වෙලා දින ප්‍රශ්නේ. තරහව කියන්නේ නාම ධර්මයක්. ඒකට තරහව නිසා පොල්ලක් අතර ගන්න ඉඩ තියෙනවා. එතකොට ඉතින් වෙන්න ඉඩ තියෙනවා. ඒක තරහේ ප්‍රතිඵලය. තරහේ දරුවෙක් නිසා තරහව කියලා කියන්නේ ඇත්තටම මේ අපි අද මේ ලබලා තියෙන ඥාන සේරම දැනුම ලබලා තියෙන තරහ නිසා. හැම දෙයකට මුල් වෙලා තියෙන ද්වේෂය තමයි. ද්වේෂය නැතුව අපිට ඉගෙන ගන්න බෑ. ඒ කියන්නේ මේ මේ ද්වේෂ චෛතසිකය තමයි අපි මෙහෙවන්නේ අලුත් දෙයක් හොයන්නේ. තියෙන දේ සතුට නෑ. ඉතින් මේ දිගටම එලවන්නේ අපි එලවම තල්ලම දිගටම යන්නේ ද්වේෂ දිගේ ගන්න. සොයා යන්න. ඒ නිසා හොඳට ද්වේෂ තියෙන කට්ටියට හොඳට ඥානෙ තියෙනවා. කන දෙයි නෝන දෙනවා ඕන කෙනෙක් මරන්න දලසුම් කරන්න ආරෙන්නේ පුදුම ඥානයක් එනවා. ඒ නිසා ඥානෙ නැති වුණා කියලා ඒතර බය වෙන්න දෙයක් නෑ. ඉතින් සතුට වෙන්න කාරණාවකුත් තියෙනවා මෝඩකම කියලා කියන්නේ ඩ්‍රයිව් එක නෑ. drive එක නැහැ. ඉතින් ඊට පස්සේ ඉතින් ගැහුවත් බැන්නත් ඔය කරබන් නිකන් එනවා. ඒ නිසා ඒ ද්වේෂයිසිකේ මේ මේ ඔය අපි එදත් මතක් කරුවේ ඔය මොකද්ද මේ අසුභ භාවනා කරනකොට බුදු විදිහට පොලිෂලා එනවා. ඒකකොට අසුභ භාවනා නොකරන අය කෙරෙහි ද්වේෂයක් එනවා. මම අසුභ භාවනා කරනවා මේගොල්ලෝ භාවනා කරන්නේ නැහැ කියලා. මම දන්නේ නැහැ වයරු මාරු වෙලා තියෙන මුල් එක නඩව. දැන් ද්වේෂ මුවාවේ ඒක හොඳට පෙන්වන්නේ ඔය මේ කරුණා භාවනා ගැන කතා කරනකොට දෝෂ මුකේන කරුණා වංචේති කියලා තියෙනවා. අපි කවුරු හරි අපි අපේ ලොකු සාංශේ ව්‍යාපෘතේ කියලා තියෙනවා තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජන ආදී නොකරන කියලා. මොන තාලෙන්වත් තේරෙන්නේ නැහැ මේ මොකද්ද කියන්නේ කියලා. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජන ආදී නොකරන. කියන අපි ඔච්චර අනුන්ට ගහන්න බනින්නේ මේ කැක්කුම නිසා. තමන්ගේ නිසා මට මගේ නිසා පිට කවුරු හරි ඕවා කරගත්තා අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද එතින් වැඩ කරන්නේ ද්වේෂය. ද්වේෂය තමයි අනුකම්පාව වැඩ කරන්නේ. අපි කියන්නේ අපේ එකමට අපි කතා කරලා හිටියේ මගේ දරුවා කවුරු හරි වගේ කරන මගේ එකක් කරන්න බෑ. කියලා ඌව හදන්න ගිහිලා ඌට ගහන්න බනින්නේ මේ ද්වේෂය වැඩ කරන්නේ කරුණා මුඛයෙන්. ওই තුල තමයි ওই ඥානෙ දිගට වැඩෙන්නේ. ඒක හරි බලන ඉන්නකොට තේරෙනවා මහා තන්නේ කර හොඳ පැත්ත නරක පැත්ත දෙක එකතු වෙලා යන වේගයක් තියෙන්නේ. අපි ඒක කපරබය තලබය කරගන්න ඕන ඕන වෙලාවට. ඒක මේ කවුද මේ මේ නොබෙල් එයා බොහෝ කරුණාවෙන් තමයි මේ ඇටම් එක හොයාගත්තේ. හොයාගෙන ඉවල ඒක හිරෝෂිමාට දැම්මට පස්සේ මනුස්සයට ඇති වෙච්ච කරුණාව මේ හිතාගත්ත චික්කදාකවත් ඒක හොයාගත්තේ නැත්තම් හොඳයි කියලා. ඒක හොයාගත්තට පස්සේ ඇත්තටම ඇමරිකාව ඒක යූස් කරා. මොකද එතකොට අර ජපන් කට්ටිය සිව්සයිඩ් බෝම්බෙන් බටන් අරන් තිබ්බා. ඒකට වළක්වන්න බෑ. ඊට පස්සේ ඇමරිකාව මෙයාගෙන් අමුතු විදියට මේ ටෙක්නික් කරන් කියන්නේ. අරගෙන ඉවරලා ඒ කියන්නේ ඒකට තිබුණ මනුස්ස මොලේ තිබුණ හොඳම දේ තමයි මේ ඇටොමික් බෝම්බ එක. ඇටොමික් බෝම්බ හොයාගත්තේ ඌවට නෙමෙයි. නැත්නම් ඒක නරකට පාවිච්චි වුණාට පස්සේ අර මනුස්සයාගේ අනිත් පැත්තේ ගාව මනුස්සයා ලෝකෙම සාමය පිණිස Nobel Prize Foundation එක හදලා තිබ්බා. ওই දෙක අතර බොහෝම සමානකමක් තියෙනවා. අපි වැඩි කාට හරි අනුකම්පා කරා නම් වැඩි අපිට කිට්ටු වුණා නම් ওই අනුකම්පාව තුළින් බොහෝ විට ද්වේෂය වැඩ කරනවා. ඒ වයර් එක දිගින් තමයි ද්වේෂය යන්නේ. හරි ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒ නිසා ඕනෑමට වැඩි අනුකම්පාව ඕනෙත් නැහැ. ඒ ද්වේෂය ඕනෙත් නැහැ. සියලු දෙනාම සමානව සලකනකොට හිතවත් නැදහත් අහිතවත් ඔක්කොම සම වෙනකොට එක පුද්ගලෙක් කෙරෙහිම අපි තියෙන මේක නිකන් මට්ටම් වෙලා යනවා. ඉතින් ඒකට වෙන්නේ අපි නිකන් මේ ඔතෑනි බොළඳ කිසි මේ ෂාප්නස් එකක් නැති මේ බය ආතු ගතියක් වගේ පේන්නේ. නමුත් අර වංචනික ධර්ම වැඩ කරන ගතිය නැති වෙනවා. ඒ නිසා තරහව කියන එකට මේ ගියේ එක දිගේ අපි මේ ගියේ ඒකට නාම ධර්ම මිසක රූප ධර්ම නැහැ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කරන විට එක චිත්තක්ෂණයකදී දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරන්නේ කෙසේද? නේද? හරි අමාරු ඉතින් එහෙම වෙන්නේ නැහැ කියලා කියන්නත් බෑ වෙනමයි කියන්නත් බෑ. ආනාපාන සතියේදී මුල් මුල් වෙලාවේදී දුක්ඛ සත්‍ය ආબોධ වෙන්නේ ආනාපාන කරගන්න බෑ සද්ද එනවා කියන දුක්ඛ සත්‍ය තේරෙනවා. ඉතින් කවුරුත් දන්නවනේ. නමුත් ඒක බාර ගන්න ලෑස්ති නැහැ. එලාදී දුක්ඛ සත්‍ය අයින් කරලා හොඳ එක ගන්න යන්නේ. ශබ්ද වේදනා නැති ආනාපානසෙන් දුක්ඛ සත්‍ය ගන්න හදනවා. ඉතින් ආ කමන්නේ ගුරුවරයා කියන කමන්නේ ඒකට කමන්නේ යන්කෝ කියන්නේ යනකොට යනකොට ආනාපානයේ ඇතුළේම පිටවීම දෙක සම වෙනකොට ආය දුක්ඛ සත්‍යයක් තේරෙනවා. විචිත්‍රකම නැහැ. ආනාපානේ තියෙනවා විචිත්‍ර නැහැ. ඊට පස්සේ තව ටිකක් වෙලා යනකොට නොදැනීම තුළ දුක්ඛ සත්‍යයක් එනවා. දැන් මට පේන්නේ දැන් මම මොකද කරන්නේ? කර්මස්ථාන ධාරි වෙලිකුත් නැහැ. කමට අංගන්න කෙනෙකුත් දැන් මම මොකද කරන්නේ? මොන්නේ තව දුක්ඛ සත්‍ය. ඒත් බාර ගන්න දෙයක් නැහැ. ඒකත් නැති කරන්න හදන්නේ. ඊමේල් කරන්න පුළුවන් ද ස්වාමීන් වහන්සේ? ටෙලිෆෝන් එකකින් අපිට පුළුවන් ද කමතහන් ගන්න කොහොම හරි කරලා ඒකත් නැති කරගන්නවා. ඊට පස්සේ තවත් හරියට ගියාට පස්සේ ගුරු රැගෙන ඕකත් බලන්නේ කියලා බලන ඉන්නකොට එපා වෙනවා. එතකොට තව දුක්ඛ සත්‍යයක් එනවා. දැන් ඔක්කොම කරලා අද්දක් නැහැ, වේදනක් නැහැ, ගුරු රැකින්න ඔක්කොම අතරේ ආනාපාන කියන බලන එපා වෙනවා. එතකොටත් දුක්ඛ සත්‍යයක් එනවා. එතකොට එතකොට නිකන් ද්වේෂයක් තරහක් ආවොත් මේක මොකද මම කරන්නේ ඊගාවට? මේක හයියෙන් හුස්ම ගන්නවා. ඉතින් හුස්ම හරිය අරගෙන බලන්න නැත්නම් නැගිටිනවා. নানা ප්‍රකාර විදිහට ප්‍රතික්‍රියා කරනවා. ඊට කියන ගුරුවරයා කමන්නේ ඕක පැයක් දෙකක් ඉන්නකෝ එන දුක සත්‍ය පදම් කරන්න කරන වැඩේ ඔය කරන්නේ. ඕකම හොඳට සීසන් කරන්න. يعني පැය දෙක තුන හතර ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට තේරෙනවා මේ ගුරුවරයාට එක්කෝ තේරෙන්නේ නැහැ මේක. මුල ඉඳලම තිබුණේ එපා වෙන දේවල්. දැන් මේ එපා වීම මුලටම ඇවිල්ලා තියෙන ගුරුවරයෙක් තමයි ෂෝක් කියලා කියනවා. මේ මොකද වෙලා තියෙන්නේ? අන්තිමන දුක්ඛ සත්‍ය බාරගන්නේ බැරිම තැන. ඕක තමයි ආනමනේ පටන් ගන්නකොට එන ශබ්ද වේදනා හිතිවිලි කියන්නේ දුක්ඛ සත්‍ය තමයි. අපි තන එක වැරද්දක් කියලා. ආනපන වෙනස නැතිනකොට ඒ දුක්ඛ සත්‍ය තමයි. ඒත් අපි හිතන්නේ වැරදිලයි කියලා. නෑ ගුරු එකම නෑ හරි කියලා. ඊට පස්සේ කියලා පැය ගාණ කොහේ බලනකොට කියනකොට නෑ තවත් පැය ටිකක් බලන්නේ කියලා. ඒ දුක්ඛ සත්‍ය තමයි. ඉතින් බැරිම තැන කො මේකද දන්නේ මේ ගුණහත් දුක්ඛ සත්‍ය කියලා තේරුම දාන්නේ අන්න දෙන හැබෑනේ ඉන්නම් කියලා ඔන්න ඒක නොවෙන්නත් ඉඩ තියෙනවා. ඒක නොවෙන්නත් ඉඩ තියෙනවා මොකද අපි බලන්නෙම මේ දුක්ඛ සත්‍ය කියලා බලාපොරොත්තු වෙන්න මේ මොනවද මොනවද එකක්. මේ ඉදිරියට හම්බ වෙන මේ දුක නෙවෙයි. මම මම ඔය උපරි උපරියෙන් උත්සාහ කරන්නේ මම දන්නේ තේරෙනවද නැද්ද කියලා ඒක අවබෝධ වෙනකොට තියෙන යකෝ මෙච්චර තටමඬ ඕනේ මේකට අපි උපදී ඉඳලම තිබුණා නෙමෙයි කියලා ඇත්ත තමයි කතාව. දුක සත්‍යෝ බාහනා බාහනේ කරන එක නේද කියලා වැඩි දුකක් නැහැ. නමුත් කොටු කරන කොටු කරන කොටු කරන ඒකම මූණට හප්පනකම් ගෙනියනවා. ඉන්න කියන ඔච්චරයි දුක සත්‍ය කියන්නේ. ඉතින් අනිත් අනිත්‍යත් ඒ වගේ. අපිට කොච්චර දෝ තේනවා අපි ඒක ප්‍රතික්ෂේප කරනවා අපි ස්ථිර බැංකු ගිණුම් දා ගන්නවා රක්ෂණ සංස්ථා දා ගන්නවා පවුල් විවාහ ජීවිත ඇති කරන්න ඔක්කොම කරන්නේ ස්ථිර කරන්නේ. ඔක්කොම හෙල්ලුන්නේ නැතුව විචල්්‍ය සාධක සාතික කරන්න. ඔය කොච්චර හෙල්ලම් කරුවක්වත් අනිත්‍යයට කඳුලකවත් වෙනසක් වෙන්නේ නැහැ. අපි කොච්චර ධනමන් කරුවා. ඉතින් බුදුන් කියන්නේ මොනවා කද ඔක්කොම අයින් කළා මේ ආනාපානම දානවා. දාලා බලනකොට පළවෙනි ආනාපානයේ දෙකේ වෙනසක් තියෙනවද කියලා බලපන්. ඉස්සර බලන්න කිසි වෙනසක් නැහැ. ආහසද ප්‍රසආසද නෑ මොකක්වත් වෙනසක් නැහැ. හොඳට බලපන්. බලනකොට තියෙන පොඩි වෙනසක් තියෙනවා. ආයෙත් තව එකට එකතු කරලා බලන්න. ඒකල ආනාපාන දෙකත් වෙනස අල්ලගත්තොත් ආනාපාන ආස්වාද ආස්වාදත් වෙනස බලන්න. ආදි වශයෙන් අර ඇති කරගත්ත වෙනස බලන්න බලන්න යනකොට ඇත්තටම බලනවා ආස්වාසේ මුලට මැද සමාන නැහැ. මැදට අග සමාන නැතරම් ආනාපාන තුල තියෙන්නෙම අනිත්‍යත්වය තමයි. ඒක මේ ආනාපානේ සියුම් වෙන්න ඕනේ නැහැ. බුදු ආනාපානෙ තියෙන එකම තමයි. ආනාපානෙ වෙන්න ඕනේ සද්ද දිනෙත් ඕකම තමයි. වේදනාවේ තියෙනෙත් ඕකම තමයි. හිතවිලි තියෙන ඕකම තමයි. අපි ප්‍රතික්ෂේප කරනවා මේ ආනාපානයේ තියෙන ස්ථිරතාවයේ කඩන දේ සද්ද කියලා අපි බලගන්න. ඇත්තටම හොයන්නේ කඩන දේ තමයි අනිත්‍ය තමයි. ඒ නිසා හොඳට අවබෝධ කරාට පස්සේ තේරෙනවා මේ තියෙන දේ බාරගන්නේ tikai මේ මිත්‍යා දෘෂ්ටිය තියෙන්නේ. අනාත්මෙත් ඒ වගේ. ඒ නිසා අන්තිම කරන්නේ කොනරින් කට කළා කොටු කළා ගෙන්නවා නෑ බෑ කියන්න බැරි තැනට ඉර කරන එක තමයි ආනාපානේ කරන්නේ. ඒක නිසා ඒක මේ කොයි යන්නේ රයිගම් පාරේ කවුරු බලන්නද නැන්ද බලන්නයි කවදායි එන්නේ ඉරිදයි එන්නේ කියලා රත් දෙක වහගෙන යන රවුම යන සෙල්ලමක් තියෙනවා දන්නවද? එච්චර තමයි බුදුහමොත් අපි ගෙනියන්නේ වටේ ගෙනියනවා. තේරෙන්නේ නැහැ මේ මොකද්ද කොහෙද ගෙනියන්නේ කියලා. ගෙනියන්නේ මේ මේ තියෙන වර්තමාන මොහොතේ තියෙන එකම වෙන්නන්නේ. ඉතින් ඒ ගමනට තමයි ප්‍රතිපදාව කියලා කියන්නේ. ක්වික් පිට් එක තියෙනවා නම් දන්නවනම් අල්ලගන්න පුළුවන් නම් මේ මේ අපි ඉන්න හැම හැම තැනකදීම ඔබ තියෙනවා. ආනාපානෙ තුලම විතරක් තියෙන එක නෙවෙයි. ඒසන ආනාපානෙ කියන්නේ නිවන නෙවෙයි. එනිමිට ගෙන යන්න අපි අර කොනරි රිඩියුස් කරගෙන එලිමිනේට් කරගෙන නෑ බෑ කියන තැනට ගෙන යන්න විතරයි ආනාපානෙ නිකන් මේ ඇඳක් ගැහුවා වගේ දෙපැත්තෙන් ඇඳ දෙකකට පස්සේ හරපොන්න වෙන යන්න බෑනේ. ඒක දිගේම යන්න බෑ. අන්න ඒ වගේ එකක් විතරයි ආනාපානෙ කියන්නේ. මේ ඒ දන්න ගැනකොට තියෙන අත්‍යලක් විතරයි. ඒ නිසා එහෙම විතර කළ දෙන්න පුළුවන් නම් ඉතින් මේ කොච්චර ලේසිද නිවන් දක්වන්න. මම බුදුහාමුදුර කොච්චර ඉක්මනට ආනාපාන තුළින් දුක්ඛ සත්‍ය අවබෝධ කරලා දෙයිද? යමක් කීය කියනම කීවට මොකද කරලම ඕනේ. තමන්ගේ කර්ම ගෙවලා තියෙන මොඩකම් ටික දැකගෙන ගෙවානේ ගෙවානේ අනේකයි තියෙන්නේ. මේ ආනාපාන සතියෙන් දුක්ඛ සත්‍ය අවබෝධ කරලා දෙන්නේ බැරිකම ගැන මම කනගාටු ප්‍රකාශ කරනවා. Venerable sir, When the meditator reaches first jhana, some teachers advise he or she doesn't hear any external sound or feel when someone or something brushes against the meditator. Others teach the meditator reaches this situation only at the fourth jhanic stage. What is your view, Venerable? This is a different interpretation of you go on to the theoretical maximum. When there is no vitakka vichara, the applying thoughts and the Discuss uh, discursive thoughts not available, sorry, available, it is only going to the primary object. That means when you are reach the first jhana with the help of the anapana, anapana, the counterfeit uh, of, uh, sign is there. Mind never goes outside, it is always addressing to the same side. So therefore, even the sounds are available outside, mind is fully adverted, directed to the sign, therefore they are not, uh, they can't make any irritation sound or science, uh, thoughts or any pain, nothing. They are available, but mind is fully occupied, engaged, adverted to this primary object. This is called theoretical maximum of the primary, of the jhanic absorption. But in a one split second or thought second, uh, so uh, mind second, mind moment, it can be there, but if your jhanic concentration is not 100%, for a next split second it can go out to the sound and again come back and be with the same track. So that kind of a little bit disturbances can happen. So that is not the theoretical maximum, but it is possible because uh, the third thought moment, again you are in the jhanic bliss. But meanwhile there is a slips that can happen. That is a kind of a dilution effect or reduction of the concentrative effect. So therefore, such a person can say, I heard this. There's a one sutta, whenever Moggalani is a very master, quite a master on this subject. One day he was in a river bank and he made a statement, while I was in the fourth jhana, I heard the trumpet sound of the elephants. And then it's a huge question, how can he hear the trumpet sound of the elephant while he is in the fourth jhana? So then the interpretation says, he was definitely in the jhanic bliss, but there were some mishaps, there were some slips. Within that mind went and listened and came back, something like when you are in the freeway, you are supposed to look at the windscreen when you are driving. But all of a sudden you can look at it the side mirror and come back. Within that there won't be any accident. Because you look at outside as far as the, the path is clear. So likewise, but it is not a good thing for a driver to look out. But, but as far as soon after that interruption, if you look through the windscreen, lesser chances for accidents to happen. So this is what can happen. So it is not applicable to the first dana, throughout. Sometimes this question raised in the fourth jhana, there is no breath. That is what called Kaya Sankara completely stops in breath and out breath. So what they're experimenting while they are, in specifically in the Tibetan countries, now they are connected with the Harvard University, they are testing these things for the uh, scientific uh, repeatability. Uh, they uh, ask Dalai Lama the particular skillful yogis and they put into the experiment with their consent, with their volunteering. And they says, if they are going to say, I can go to the fourth jhana by 15 minutes time or something like that, he gives the conditions and after 15 minutes time they put a um, glass plate here. If the breathing happens, you can see the mist. So if there is no, if there's a breathing happens, usually glass plate getting a kind of a uh, mist. So that is how they check it. And but small movements won't make a mist. That should have a certain amount of blow. Then you can feel. So likewise, they find there's a direct relationship that breathing stops life. So Pavoksado is a master for the moment, present day on this subject, and he raised this question, does this uh, breathing really stops at the uh, Jhana or not. He says, if someone going to test it, in the fourth Jhana, testing itself is breaking his fourth jhana. bliss. At that time, he may feel the breath. Because he, while testing, he is not in jhana. Because mind is rationally working. At that time, he can feel the breath. Therefore, don't test it. Don't think inside the Jhanic bliss, if you are going to do, you are disturbed in the Jhanic bliss and you, definitely you will see the red light. So likewise, these things are paradoxical situations. While you are in a 100% theoretical maximum, there won't be any distraction. But when you go there, you find distractions are there, but immediately mind come back and rest on the same bliss as far as there. There is no much of a permanent damage. So therefore, it is very difficult to measure these things or very difficult to find a common criterion for all the people. But even if you test it, it has a certain amount of about 5% unpredictability situation because you can't go to the 100% theoretical maximum jhanic bliss. When it is not there, there may be few thought moments jumping out and coming back. So sounds can occur. Venerable uh, um, I can't remember the particular sutta, uh, it's, one phrase in the long sutta that has been very, very clearly unlike this question. It says, he was really in the jhanic bliss, but for some split second, for thought moments, it goes out and come back. And again go in the same tree, same stream. So therefore, very difficult uh, to make a prediction or profession, uh, prophecy, this and this. But this is not much of a difficulty, much of a practical problem because generally mind is much stained. So therefore easy for the future jhanic bliss or vipassana uh, with the absorption. ගරු ස්වාමීන් වහන්ස වෙස්සන්තර ජාතකයේ දරුවන් දාන පාරමිතා පිරීමක් වශයෙන් දන් දීමෙන් දරුවන්ට අත් වූ සසර ඵලය ගැන පහදා වදාළ වදාරන ලෙස ඉල්ලා මම හිතන්නේ දරුවන් සම්බන්ධ වෙච්ච human rights ගැන කතා කරනවා කියලා. ඉස්සරහේ ඉස්සරහේ එකක් තියෙනවා. ආ දැන් එච්චරයි. මේ ඉන්න පොඩි උන්ට කිව්වනම් එහෙම ඔක මේ දඬු දානවා මේ ගවයි බන්නේ කියලා. ඉතින් හම්බෙච්ච ඵලය තමයි ක්‍රිෂ්ණ ජිනා වෙන්නේ මේ කවුද මම රාහුල වෙන්නේ ජාලිය. ක්‍රිෂ්ණ ජිනා වෙන්නේ කවුරු කිට්ටුම් වගේ සාසනේ වැඩගත් කෙනෙක්. සර්වඥාස් එක දිගටම දරුවෝ වෙලා ආපු කට්ටිය. ඉතින් ඒ අත්තන්ට ඒ වෙලාවේ අත්තර ඒවත් ඒ කියන්නේ ඔය මන් දන්නේ මන් දන්නවා දෙතුන්මක් හාමුදුරු ඉන්නවා සූත්‍රයේ ධාතිකේ කියනකොට අඬනවා. අඬනවාමයි කියලා දෙන්නේ මොකද ඒක ඒ තරම්ම අඬන හිතියයි කියලා කියන්නේ. බලන්න ඒකට හරි දක්ෂයි. කියනකම දන්නවද? ඒක හරිය මිනිස්සු කැමති වෙසන්ත ජාතකේ අහන්න. ආදිවාසීන්ට එක්කෙනෙක් නම් ඒකත් ඇදී ලස්සයි ඉන්නවා. අනන්ත ලස්සයි. මට මට අහනකොට මට ඇඟුනේ. මේක නෙවෙයි කී කියා. සූත්‍ර දේශනා කරන්න බෑ. ඒ දරුවෝ දන් දෙන එක මේවා කියනකොට ඉතින් ඒ ඇත්තටම ඒ හරි ඉමෝ ඒව ඇත්ත උනාද නැද්ද දන්නේ අර ඒස්තටිකලි ලියනවා. ජාලිය කියනවලු අනේ අපැසි නංගිව තියලා මම කරන්න නංගි පොඩි එකනම් තේරෙන්නේ නැහැ නේ ඔයාට ඕන නම් ආව දෙන්නේ කියලා. අර කිසි තේරෙන්නේ නැතුළු නෙළුම් කොලාසේ හැංගෙනවලු ගිහිල්ලා. ඔන්න ඔය හරි ලස්සනට වගේ. ඕ වෙච්ච නැතිව දන්නා රාරසංඛ්‍ය කල්පලක්ෂයේ ඉස්සර කතා. ඉතින් මේක හරි හොඳ මේ ඉවෙන්ට් එකනේ. ඉතින් ඒකයි අනිත් එක ඔය දැන් කාලේ තියෙන එක තමයි ඔය එදා ඒ දරුවෝ දන් දීපු එකයි මේ සැරේ දැන් අන්තිම වතාවේ සරුවචන් ආංශයේ මේ සිද්ධාර්ථ කුමාරයෙක් වශයෙන් රාහුල ඉපදිච්ච දවසේම ගෙදරින් පැනලා යනවනේ. ඔය දෙක සාමාන්‍යයෙන් ඔය මේ moral values වලට ගත්තාම කොහොමනක්වත් එක්ස්ප්ලেইন කරන්න බෑ. ඒක බරපතල ඒ කියන්නේ ඔය ඉතර නිල්ලම මං ඉන්න කාලේ ඒක සංවිධානය කරන ජයසේන මහත්තයා බැංකුවේ මැනේජර් කෙනෙක්. මෙච්චර විතර 300ක් විතර ජන කරස් වෙනවා. හරිම ෂෝක් මනසේ. ඉතින් අපි ධර්ම සාකච්ඡා කරනවා. මම ඒකට නෙමෙයි රත්නාකර මහත්තයා මෙහෙවන්නේ. එයා කියනවා මට බුද්ධ ධර්මයේ ඕන එකක් විසඳන්නත් පුළුවන්. ගෙදරින් පැනලා ගිය එක නම් මට තාමවත් බුදු වුණත් සමාව දෙන්න නම් බැරිලු. මේ පවුලට ළමයි හම්බෙච්ච දාසේ මහමිනියා ගෙදරින් පැනලා ගියා මොනෝ කන්නේ. කොච්චර අසාධාරණද කියලා අහනවා ඒකට නම් මට සමාව දෙන්න බැරිලු කොහොමඩක්වත් කියලා. මේ ළඟදිත් මම දැක්කා ওই කේසි ධම්මනන්ද හඳුරු ওই පොයින්ට් එක අරගෙන විස්තර කරනවා. ෆිලොසොෆිකලි දෙත හැකි. කියන්නේ බයි විස්ටම් වයිස් දෙන්න පුළුවන්. නමුත් අර ඉමෝෂන්ලි බලනකොට හිතෙන්නේ ඒක නිකන් නොකල යුත්තක් කියලා. ඒක ඉතින් ලස්සන කතාවක් තියෙනවා. සර්වඥාණන්ගේ ඒ පැත්තට හරිම මේකක් දෙන්නේ. දවසක් මේ සංගාමජී කියලා හාමුදුර කෙනෙක් ඔය සෙල්ලම්ම කරනවා. සෙල්ලම් ගැන කියලා කියන්නේ මනසට බැඳලා මොකද විවාහ ජීවිතේට නෙවෙයි ආසාව තියෙන්නේ. නමුත් ටික කාලයක් යනකොට බබෙක් හම්බ වෙනවා. මනසට කල්පනා වෙනවා දැන් මේක බලාපොරොත්තු නැති මේ මනුස්සයා ගැප් ගත්ත දරුවෙක් හම්බුණා. දැන් මේ දරුවා හම්බුනාට පස්සේ දරුවට ප්‍රේමය උපදිනවා. අම්මට කොහොමදත් උපදිනවා. මෙයා දැනගන්නවා දැන් මේක ප්‍රේමේ නතර වුණොත් දෙවෙනි දරුවත් හම්බ වෙනවා. නිසා ඕනේ ගිනි අඟුරක් වෙච්චවයි කියලා අර දරුවා කිරි දරුවා ගෙදර ඉඳදී පැනලා යනවා. පැනලා ගිහින් දරුවචන ගාවලා පැවිදි වෙලා දැනගන්නවා මේ ගමේ හිටියොත් මේ මනස එළවනවනේ. පවුල එනවනේ. ඈත බලාතකට යනවා. ඈස්පල් ගාමේ ෆැමිලි එකස් මතක නැතිනම් හොත් පාරමිත ශක්තියක් ඇති. රහත් වෙනවා. රහත් වුණාට පස්සේ ඒ පුරුද්දක් තියෙනවා සර්වඥාන්තට ඇවිල්ලා වඳින එක. ඇවිල්ලා කතා කරනවා අඤ්ඤ බව ප්‍රකාශ කරන්න කියලා. මේ මිනිස්සයා ඊට පස්සේ සංගාමදී ආමඳුර ඇවිල්ලා බුදුහාමුදුරන්ට වැඳලා ඉතින් හරි සන්තෝසයි. ඇවිදිච්ච හරි පස්සේ ගහක් වල වාහන ගන්නකොට නෝනට ආරංචි වෙනවා ඇවිල්ලයි කියලා. පොඩි කාලෙකදී ඒක ලස්සන කිල් දරුවා. ගෙනල්ලා ඒවල මේ මනුස්සයට කේන්ති යනවා කියන එකේ සීමාවක් නැහැ කියන්නේ. දැන් කාලේ බැංකු කිනුමකින් ගන්නද මොනව කරන්නද ඒ වෙලාවේ හම්බ කරන තියෙන්නේ. ගෙනල්ලා ආමඳුර මේ වහඩලෙන්දී දරුවා දානවා බිම. ඕන මගුලක් කරගන්න මට බෑ මේවා කියලා ඉවරලා ආරාමද එතකොට මෙහෙම ඉන්නේ භාවනා කරගෙන මේ මිනිස්සයා බලනවා දරුවා දැන් මයි කියලා ඇද්ද ගැරියේ දැන් ගණන් ගත්තෙත් නෑ මගට යනවා මගට බලනවා අම්බෝ කිසිම කෙයාර එකක් නෑ දරුවා එතන ඉන්නවා ඇහෙන්නෙත් නෑ ගාණක් නෑ උන්න මගුලක් කියලා යන්න හදනකොට මිනිස්සයාට යන්න බෑ ඇවිල්ලි ඉවර වෙලා දරුවා අරගෙන බැන බැන යනවා බැන යනකොට බුදුරජාණන් වහන්සේ ගන්ධ කිලියෙන් ඉඳලා කියනවා සංඝාවදී උඹ ළඟට ආවයි කියලාම සතුටුුනේත් නැහැ. උඹ ළඟින් ගියේ නැහැ කිය ගියයි කියලාම කනගාටුුනේත් නැහැ. උඹ ඇත්තටම සංග්‍රාමයේ දෙනවා උඹ රහත් කියලා. බුදුහාමුදුරුවෝ අර මේ එන ෂොක් එක නැති කරන්නේ. ඒක ෂොක් වෙන දෙයක් නෑ රහත් වෙලා. සංගාමදී උඹ ළඟට ආවයි කියලා උඹට සතුටක් ආවෙත් නැහැ. උඹ ළඟින් ගියයි කියලා කනගාටුුනේත් නැහැ. උඹ නියම සංගාමදී. උඹ සංග්‍රාමයේ දිනලා තියෙන්නේ මෙච්චරයි කරන්නේ. ඉතින් ඒකයි ඔය දරුවෝ දන් දෙන එකයි, ගෙදරින් පැනලා යන එකයි දිහා බලනකොට බුදුරජාණන් වහන්සේ කියන අපගබ්බ කියලා වචනයක් කියනවා මේ කුලයන් නැසන්නේ කියලා. කුලයක අවශ්‍ය කරලා තියෙන පිළිමි දරුවෝනේ. වැඩෙන්න, කුලේ වැඩෙන්න. ඒක නැසන එකක් කියලා අපගබ්බ කියලා වචනෙන් බයිනවා බුදුහාමුදුරන් කවි විනය පිටක පටන් ගන්නෙම ඒ නිරංජ වේරංජක් හාන්නේ වේරංජ බ්‍රාහ්මණය ඇවිල්ලා බුදුහාමුදුරන්ට වචන නමයකින් බයිනවා. ඒක තමයි අපගබ්බ මේ දරුවන් මේ ස්ට්‍රීම් ගැප් ගන්න වීම නැති කරන කෙනෙක්. ඒක නා ඒ කියන්නේ සාක්‍ය වංශෙම ඉවරුණා. ජනනාසේ පස්සේ මුළු සාක්‍ය වංශෙම ඉවරුණා. ඉතින් ඒ නිසා ඕන කෙනෙකුට කියන්න පුළුවන් මේක නිකන් මේ සමාජික පැත්තෙන් බැලුවොත් මොකද කියන්නේ මෝරලි එහෙම නැත්නම් අපි කියන මේ සදාචාරාත්මක නැති වැඩ පිළිවෙලක් කියන්නේ කියලා. මොකද මම හිතන්නේ හිටියනම් බුදුහමෝ හිනා වෙයි. ඒ කියන්නේ ප්‍රඥාවෙන් බලනකොට ඔක වෙන පැත්තකින් පේන්නේ. නමුත් මේ පැත්තෙන් බලනකොට හරි අමාරුයි. ඒ නිසා ඒ දරුවන්ට කියලා තියෙන්නේ උඹලා දෙන්න නැවක් කරගෙන මං සංසාරෙන් ඉකට වෙනවා. ඒක නිසා මම මේ වෙලාවේ කන්ඩිෂන් දාන්න දෙන්න එපා මට. මං කියන දේ අහපන්. හරි අමාරුයි ඒක ඉතින් අපිට හිතා ගන්න අමාරුයි මොකද්ද වෙන්නේ කියලා. මොකද්ද ප්‍රශ්නේ ආයෙත් කියලා දෙන්නේ දරුවන්ට ඔව් දිගටම ඒ කියන්නේ ඊට ඉස්සෙල්ලා ඉඳලම බෝසත් කාලේ ඉඳලම ඇවිල්ලා තියෙනවා මේ ඒ ඒ ඒ ෆැමිලි එක. යසෝදරාව කොච්චර ඇඬුවත් ඒ කකුල් දෙක අල්ලන ධනියම් පල්ලයක් හඳුල් වගේ දෙන්න ඇඬුවත් පාරමිතා පුරලා කියනවා මට මේ බුදුරජාණන් ඒ අවසාන භවයේ මේ අඹුව වෙන්න ලැබේවා කියලා. ඉතින් ඒ ප්‍රාර්ථනා ප්‍රාණ ආවත් ඉමෝෂන් එක ආපු වෙලාවේ ඒ පාරමිතා ශක්තිය හරියන්නේ නැහැ ඥානකම ලැබදී ආවෙ ඉන්න පටන් ගන්නවා. දරුවන්ට ඇත්තටම හරියම විස්තර කරලා වැළුවොත් එහෙම රාහුල කුමාරගේ චරිතේ බුදුමාකාර චරිතයක්. හැබැයි උගෝදෙනේ හිතන විදිහට නෙවෙයි හරිම දුක් විඳ තත්ත්වක ඉඳලා තියෙන්නේ මොකද අන්තිම නිගහංකාර කරලා අන්තිම නිගහංකාර දවසක් කරුවචනාංශේ පිටිසර බද පළාතකට යනකොට දීපාන්දර කියලා වැසිකිළියට යන්න හදනකොට <coughs> කිවලු පිළිවි කියලා ඇතුළෙත් ඉඳගෙන එක්කනේ <coughs> කිවලු උකසිනවයි කියලා කියන්නේ ඉන්නවද බලන්න ඉතින් මේ ඉඳලා එළියට ඇවිල්ලා තියෙනවා මම රාහුල හමුදුව ඇතුළේ ඇයි කියලා ඊට පස්සේ කිව්වලු මම ගියා බුදියාගත්තේ මේකේ කියලා ඊට පස්සේ උනේ ඇයි කියලා. නෑ සංඝයා කිව්වා මේ සාමණේරත්වත් එක්ක දවස් දෙකකට තුනකට ඉන්න බෑ කියලා. නිසා හොඳට උමර යමුනාට පස්සේ මට කිව්වේ බුදිය ගන්න දණක් ඔය මං කියලා මට යන්න වෙලාවකුත් තිබුණා මම නිසා වැසිකිලි බුදිය ගත්තා. වැසිකිලි කරුවතනගේ සංඝයා රැස් කළා අහනවා. ඒ කියනවා ගාන්ධි නීතියක් දාලා දෙනවා ජීවිත එක අපිට බුදියන්න එපයි කියලා. සාමණේරත්වත් එක්ක එපයි කියලා. ඒ නිසා ඉතින් අපිට නීතිය රකින්නත් ඕනේ. නමුත් මතක් කරනකොට කල් ගිහිලා ඉතින් කරන්න දෙයක් නෑ. සාමණේරයා තාම සාමණේරයි. ඊට පස්සේ බුදුසෙන් කියනවා දවස් දෙක තුනක් තියාගත්තර කමක් නැහැ කියලා එක්සෙප්ෂන් එකක් දෙනවා. මේ නිකමට හිතන රජගෙදර ගිහිටපු රජපැතියෙක්. අන්තිමට කියලා බුදිය ගන්න දරක් නැතුව වැසිකිළිය බුදිය ගත්තා කිව්වට පස්සේ ඕන තරම් ඒත් නෑ කම්ප්ලේන්ස් නැහැ. අර වෙලාවේ අහම්බෙන් අහුනේ නැත්තම් දැන් ඒක අවුරුදු 45 දී නැතිලා තියෙනවා. මොකද 45ක් විතර වයස වෙනකොට මේ පිරුණා බාද ගැන සර්වචනාංශ අවුරුදු 29 හම්බුනේ. දැන් අවුරුදු 80 දී පිරුණා බෑවා. එතකොට යතරමැද්දේ ඊට ඉස්සලා රාහුල අවසර ගන්න කියලා පිරුණම් පාලා තියෙනවා. හරි දුෂ්කර ජීවිතයක් ගත කරලා තියෙන්නේ. හැබැයි ඒක දිගට පුරුදු කරන ආවෝ මේ පාරමිතා ශක්තිය. ක්‍රිෂ්ණජිනා මට මතක නැහැ මේ ජීවිතේත් ඔය හේමාව හරි උපලවන්නව හරි කවුරු හරි මේ මෙහිණිනාසකම තමයි ක්‍රිෂ්ණජිනා වෙලා තියෙන්නේ. දැන් ලෝභ ද්වේෂ මෝහ නැහැ කියලා කියන්නේ සියලුම ආනාපාන සති ඉන්නකොට දර්ශනස් වෙන අනුස්සති භාවනාවකදීත් එහෙමද? ඔය කොයි එකකින් හරි අර්පණ සමාධියක් හෝ එහෙම නැත්නම් ඔය මේ විපස්සනා ඥානයක් කියන්නේ මේ මේ ස්ටේජ් එක තියෙනවා. මේ බේස් එක තියෙනවා. එහෙම නැත්නම් වෙන ඒ කියන්නේ එතෙන්ට යනකම් අපි කරන්නේ මේ මොකද්ද මේ ටීත් එක සුද්ධ කරලා ඩිස්ඉන්ෆෙක්ට් කරන එක. ඔපරේෂන් එක කරන්න ඉස්සෙල්ලා ඩිස්ඉන්ෆෙක්ෂන් ඉෂුව වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඔපරේෂන් එක පටන් ගන්නවා. ඔපරේෂන් එක තමයි නාම රූප පරිච්ඡේද ඥාන නාම රූප පරිච්ඡේද කපන්න පටන් ගන්නවා කියන එකනේ. ඒක වෙන් පරිච්ඡේද ගැන කපනවා කියන්නේ. පච්චේ පරිග්‍රහ. ඒ වැඩ පටන් ගන්න ඊට ඉස්සෙල්ලා මේ මේක ෂුවර් වෙන්න ඕනේ. ඒ කියන්නේ නිකන් සාමාන්‍ය ඔය ඔය ලංකාව වගේ එයාපෝට් එකේ මේ රන්වේ එකට ප්ලේන් එක දාන්න ඉස්සෙල්ලා ජීප් එකක් ගිහලා චෙක් කරලා බලනවා. නිව්වයි නම් කරන්න දෙයක් නැහැ. කොයි වෙලාවෙත් දුවනවනේ. ආයෙ චෙක් කරලා බලන්න ඕනේ. මේක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒක ඒ කන්ඩිෂන් එකක්. ඒ වගේ තමයි මේ ඥානයක් පහළ වෙන්නේ නැහැ ඒ අදාළ පරිසරේ නැතුව. මේ පරිසර ටික හදලා තියලා තියෙන්නේ අතීතනාගත දෙකක් නැහැ රාග දෝෂ දෙක නැහැ නිතිමත සහ විසිල කියන දෙක නැහැ. ඒ කියන්නේ full alert vigilant face to face mind. ඒක නැත්තම් ඥානෙ නැහැ. එතෙන් ආවට පස්සේ තමයි උපචාර සමාධි කියලා කියන්නේ. ඊට පස්සේ තමයි අර්පණාවට යන්න පුළුවන්, නොයන්න පුළුවන්. ඊට පස්සේ අර්පණා කෞශල්‍ය කියලා ඊට පස්සේ ඒ කියන්නේ සර්ටිෆිකේට් එක සයින් කරන වෙලාවක් එනවනේ. කන්ඩිෂන් තිබුණාට CC අසම් කරන්න බෑ. හෙඩර් ඩිපාර්ට්මන්ට් අසම් කරන වෙලාවක් එනවා. අසම් කරන වෙලාව තමයි ආකලං සමාධියට යන්නේ. ඒක මම කියුවා මේ සූෆි භාවනාවේදී සූෆි භාවනා කියලා කියන්නේ අපි ඇත්තට මේක හරි පුදුම හිතනවා කියනකොට සූෆි කියලා කියන්නේ මුස්ලිම් ආගමේ තියෙන එකක්. මුස්ලිම් කට්ටියත් එච්චර දන්නේ නැහැ ඒකේ. නිකන් අපේ ඔය අරණ්‍ය ප්‍රතිවදා වගේ තියෙන එකක්. ඒකේ පෙන්ලා දීලා තියෙනවා ඒ ඒ ඥානික බ්ලිස් එක විස්තර කරනවා. ඒකෙදි කියනවා දැන් අපි සරුවචනාසිකේ ගුණ අරහං සම්මා සම්බුද්ධාදී නව ගුණයක් තියෙනවානේ. ඒකේ නබිනායකතුමාගේ ගුණ 99ක් තියෙනවා. ඕනම ගුණයක් ගන්නයි කියලා කියනවා. ගන්න අරගෙන මෙහෙම වාඩි වෙන හැටි ලියලා දෙනවා. කකුලක් උඩ කකුලක් තියාගෙන වම් අත උඩ දකුණු අත තියාගෙන ඒ ගුණේම සීකරන්නේ කියලා. සීකරන ස්ටේජස් ටික වෙන්නලා දිනන මෙන්න මෙතෙන් යනකොට ඉලුමිනේෂන් එකේ බලන්න එපා. විකට මෙනෙහි කරන්න මේ නිකන් මෙතෙන් යන්න පුළුවන්. ඒකේ එහෙම මේ කියන්නේ මේ ඒක සීමා වෙලා නැහැ බෞද්ධයන්ද කියලා සීමා වෙලා නැහැ. දැන් Hindu ආගම කට්ටිය කලිමුත් අරගෙන තිබුණානේ. බුදුරජාණන්සේ 15 වෙනි ඉස්සෙල්ලා ඒ නිසා මේක එතෙන්ද යනකම් ෆිසික්ස් තියෙන්නේ. සම් භෞතික විද්‍යාවක් තියෙන්නේ. ඒ නිසා ආගමකින් හෝ සද්ධාර්මයෙන් සීලෙන් කරන්න දෙයක් නැහැ එතන. ටෙක්නික් එක හරියට ඉගෙන ගන්න මෙච්චර කරන්න ඕනේ. ඒක දන්නේ නැතුව කොච්චර වෙන් කරා කොච්චර පැතුවත් කොච්චර අල්ලපු කෙනෙකුට මනස භාවනා කරත් මෙයාට වැඩක් නැහැ. මේ මේ ටෙක්නික් එක දැන් මේ හොඳට මොකක්ද කියන්නේ මේ රෙකෝඩ් එක. ඒ තාම යන්න ඉඩ තියෙනවා. තාම ඉස්සරහට සම්මාදිතය හදාගන්න ඉඩ තියෙනවා. මම අතරම මේ ළඟදී එක්කනේ රිසර්ච් එක කරගල මම හරියට බැලුවා මම හිතන්නේ මේ පොත අම්බුලාද මට මතක නෑ මේ දැන් තියෙනවා ට්‍රාන්ස්පර්සනල් transformation of consciousness කියලා research series එකක් නැත්නම් transpersonal psychology. ඒක හුඟක් specific එක තමයි Transformation of Consciousness. ඒකේ ඩැනියල් බවුන් රිසර්ච් එකක් කරලා තියෙනවා විවිධ ආගම් වල කට්ටියට වොලන්ටියර් කරන්න කියලා ටෙක්නික් එකක් දීලා. කියලා කියන මේ භාවනාවේ ටෙක්නික් එකක් කරන වොලන්ටියර් කරන කට්ටිය. ඉතින් ආ යා තේරවාදී දන්න කෙනෙක්. එයා කියනවා මේ මේ විස්තර කරන තාලේ බලනකොට ඔක්කොම කන්ඩිෂන් කන්ඩිෂන් තියලා වාඩි වෙන්න තියලා ඔක්කොම කරලා හරි දැසලා උද්‍යප්පේ ඥාන මට්ටමට වගේ එහෙනම් විපස්සනාවේ හොඳටම ආලෝකමත් වෙන මට්ටමට. හැම කෙනෙකුටම යන්න පුළුවන් හැබැයි අරගෙන තියෙන හොඳ ඒ කියන්නේ මුස්ලිම් ගන්නවනම් දක්ෂ මුස්ලිම් කොල්ලෝ අරගෙන තියෙනවා. Hindu ආගමේ හොඳ මේ කියන්නේ ඥාන ශක්තිය වැඩි කට්ටිය. අරන බලවල හැබැයි ඒකට දෙන ඉන්ටර්ප්‍රිටේෂන් හතර ගැන යා කතා කරනවා. මුස්ලිම් මිනිස්සුයෙකුට දීලා එයාට ආලෝකය පහළ වුණා නම් එයා ඒ ආලෝකයට කොච්චර ඇලුම් කරනවද කොච්චර ඒක මේක මම මේක මාගේ මේක ආත්මය කියනවද කියනවනම් ඒක අල්ලාහතුමා කියලා අදහනවා. ඒකල කියනවලු මට මේ රිසර්ච් එකට එන්න දුන්නට ඔබ අන්තර විද්‍යුත් වෙනවා මං හිතුවේ නෑ මේ ආත්මය අල්ලා ගන්න පුළුවන් වෙයි කියලා මම දැක්කා. Hindu කෙනෙකුට ගියාම කියනවලු අපේ පොත්වල මේවා කොච්චර තිබුණත් අපි හිතුවේ නෑ කරන්න පුළුවන් කියලා මම බ්‍රහ්මන් දැක්කා. මේ තමයි බ්‍රහ්මන් ඒකෝ අජාතං අභූතං අකතං අසංකතං නේව පටවි දාසන ආපුදාස ඔක්කොම ගුණ ටික තියෙනවා. ඒක කතෝලික කෙනෙක් ඉවර පස්සේ ආ කියනවලු මේක තමයි දෙවියන් වහන්සේ කියන මූල ශක්තිය. මේකෙන් තමයි මැවීම පටන් ගන්නේ. මේක හැමතැනම තියෙනවා omni present omni potent. ඉතින් හැම කෙනාම අල්ටිමේටම් එකට කතා කරනවලු. බුද්ධ ආගම එක්කනට පස්සේ ආවට පස්සේ කිව්වලු බුදුහාමුදුරුවෝ මෙතන මේ පරිසං වෙන්න කියලා දෙනවා විදර්ශනා උපක්ලේශවල හවු වෙන්නේ නැතුව පරිසං වෙන්න ඕනේ කියලා. බුද්ධ ආගම පටන් ගන්න එතන. අනිත් ඒවා ඉවර කරන්නේ දෙතින් තමයි දෘෂ්ටි බලපාන්නේ. ඒ ලැබෙන ලැබෙන ප්‍රතිඵලය තමයි විස්තර කරන්නේ තමන් අර මෙතෙක් ගෙනිච්ච දෘෂ්ටිය තුලින්. ඉතින් ඒක ස්ථිරයි නම් වෙනස් වෙන්නේ නැත්නම් ඔච්චර භාවනා කරත් ඔයා එහාට යන්නේ නැහැ. එන එක ඒකෙන් ඉන්ටර්ප්‍රිට් කරගෙන යනවා. ඒ නිසා අපි හිතන්නේ අපි ළඟ මිත්‍යා දෘෂ්ටිය තියෙනවා, තණ්හා තියෙනවා, මාන තියෙනවා, දෘෂ්ටි තියෙනවා. මේ ලැබිච්ච දේ මම කියන්න එපා, මගේ කියන්න එපා, මගේ ආත්මය කියන්න එපා. මේ සද්ධාදී ගුණ පෙළ ගැස්මක ප්‍රතිඵලයක් කියලා දිගට යන නිසා බුදුජාණන් වහන්සේ මතක් කරලා දෙනවා ඒ හැමතැනම විදර්ශනා උපක්ලේශ ඉතින් යාම ප්‍රපංච ධර්ම ඒ ටික තමයි අපි වෙනත් ආගමකට වැඩිය තියෙන එකම විශේෂ බුද්ධ ආගම. අපි මේ කරන හැම හොඳකම දානයක් දුන්නා සීලයක් රැක්කා සමතේ හරි ගියා මට හරි ගියා කියලා මාන්න ඉන්න පුළුවන් මට හරි ගියා කියලා මේක මගේ කියා ගන්න පුළුවන් නැත්තම් මේ තණ්හා කරන්න පුළුවන් ඒක මොනවද කියන්නේ ඒකත් විපස්සනා එහෙම බලන්න ඒකත් දෘෂ්ටි වර්ධනොත් මට මේක වුණත් වර්ධලා ගන්න පුළුවන් ඇහෙන් කියන බලන්න එසේ මෙසේ මේ අභියෝගශීලීත්වයක් නෙවෙයි තියෙනවා. බුදුමාකාර ඒ කියන්නේ impersonal subject objective observation එකක් ඕන. ඒක තමයි මේ සම්‍යක් දෘෂ්ටි කියන්නේ. මේකමාරක් අපි අරගෙන තියෙනවා ධර්ම සාකච්ඡාව සඳහා. නමුත් ප්‍රශ්න ඉවර නිසා අපිට ඕන නම් මෙතන නැත කරන්න පුළුවන් නැත්නම් කාට හරි දෙන මොනවාරි කියන්න කරන්න දෙයක් තියෙනවා driving force එකේ සතිය හැම එකම දින සතිය කියන එක මොකක්ද කියන්නේ driving force ඔව් සතිය සතියම ඩ්‍රයිවිං ෆෝස් එක කියලා ගත්තොත් මොකද්ද වැරද්ද? සතිය තමයි. ඒ කියන්නේ ආලෝකය සමතේ සඳහා ඩ්‍රයිවිං ෆෝස් එක කියලා ගන්න බෑ. ඔව්. එතෙන්ද සතිය තියෙන්න ඕනේ. මොකද විපස්සනාවේදී ආලෝකේ එනවා. විපස්සනාදී ආලෝකේ නැහැ තින්නේ. විපස්සනාදී එනවා අර වගේ කන්සිස්ටන්ට් එක දිගට හිටින්නේ නැහැ. හරියට නිකන් කාර් එකක් හරවනකොට ෆ්ලෑෂ් ලයිට් එක වැදුනා වගේ කෙලින්ම වැදිනවා. ඒ වගේම අර වගේම බ්ලිස්ෆුල් මෙන්ටල් සිටුේෂන්ස් වලටත් එනවා. නමුත් අර මේ එනදී ඇති වී නැති වී යනවා කියන එක අමතක වෙන්නේ නැහැ. ඒක නිතරම ලයිව්ලි වෙන්නන්නේ. අර වගේ ෆ්ලැට් ආලෝකයක් නැහැ. සමතේදී වගේ ගිහිල්ලා ඇබ්සෝබ් කරගෙන ඉන්න. ආලෝකය එනවා යනවා, පහසුකම් එනවා යනවා. ඕන එක ඇතිවීම නැතිවීම දෙකට වින්ඩෝ එක ඇරලාමයි තියෙන්නේ. ඒ ඒ ජනල් කවුරු ඇරලා තියෙන. අර වගේ ඇබ්සෝබ් වෙලා ඇනස්තයිස් වෙලා ඒකට මැග්නටයිස් වෙලා හිටින්නේ නැහැ. සිටුේෂන් එක එනවා සිටුේෂන් කියන්නේ එකකින් মালටි ෆැසට් සිටුේෂන් එකක් වෙන්නේ. ඒ মালටි වේරියස් ඒ එනකොට ඒ හැම එකක් අතරම උච්චාවච භාව තියෙනවා. ඒව ඕනනම් ඇනලයිස් වෙන්න ඉඩ තියෙනවා. සමථ ධානයේදී ඇනලයිස් වෙන්නේ නැහැ. ඇනලයිස් කරනවා ධානය කරනවා. මේක නෑ මේක හරි විවිධ. මේ මේ කියන්නේ අර ටාගට් බෝඩ් එකට වෙඩි තියන වෙනුවට වනින පිම්මට වෙඩි තියනා වගේ හරි සෙල්ලක්කාරයි මේ විපස්සනා. ඒක අමාරු ගන්න අමාරුයි. නමුත් මේ කටින් තුරු මේ කිසිසේත්ම කිසිම දෙයක් අල්ටිමේටම් ෆයිනල් කියලා ගන්න නැහැ. එනේන එක විවේචනය කරනවා. එනේන එක බිඳගෙන බිඳගෙන තියනවා නිකන් ලේසර් බීම් එකක් වගේ. නැත්නම් මේ අල්ට්‍රා වයලට් ray එකක් වගේ වදින වදින සර්ෆස් එක බිඳිනවා. බිඳගෙන බිඳගෙන බිඳගෙන ඇතුළට කාගෙන කාගෙන කාගෙන කාගෙන යනවා තමයි පසනාතිය. ඒ ඩ්‍රයිවිං ෆෝස් එකේ ඉන්නේ මුලදී සතිය තමයි. හැබැයි එක තනක් එනවා සතියක් දුක්ඛ සත්‍ය වෙනවා. සතිය පිහිටන එක කරදරයක් වෙලා සතිය දුක්ඛ සත්‍ය බව තේරෙන වෙලාව දෙනකොට හරි අමාරු තේරුම් ගන්න බැහැ. සතියක් යටෙන්නේ දුක්ඛ සත්‍යයට. ඒකත් අතහරින්න වෙනවා. ඒක තමයි පෝල ජම්ප් එකේදී උඩට ගියාට පස්සේ නගින්න උදව් කරව පෝල් එක විසිකිරුවේ නැත්තම් නිකන් හරි බාහිරකේ වැදුනොත් මේ හසුගුණිය දෙකට මේ පොල්ලමට ගෙදර ගෙනියන්න ඕනේ කියලා ගෙදර අරගෙන යන්න ගියොත් ඉතින් උන්ද කවදාකවත් එහා පැත්තට යන්නේ නැහැ. නිසා මෙච්චර ආසාවෙන් රස කරන මේ සියලුම දේවල් අතාරින්න වෙනවා. ඒක මම අර මම කටුසටහන් ලියන පොතේ උඩම ලියාගෙන ඉන්නේ ඕක තමයි. ධම්මෝ පිවෝ වික්කවේ පහතබ්බා පගේව අදම්මෝ. මහන්නේ මේ ආසාවෙන් රස කරන ධර්මයක් ඔබට අතාරින්න වෙනවා. අධර්ම ගැන කොහොමන කතාවද? අධර්මයේ අතහැරලා ධර්මයේ ගන්නද? එච්චරයි ධර්මයේ තේ. ඊට පස්සේ ඒකත් අතාරින්න. ඒක හරි අමාරුයි. උඟ දෙනකොට එතෙන් තමයි අමාරු වැඩේ. මොකද මේ ධර්මයේ ඒකාන්ත සර්වතෝ බද්දර හරි දෙයක් කියලා අල්ලගෙන ඉන්නේ. ඒක ටූල් එකක් විදිහට දන්නේ නැහැ. ඒ ටූල් එක මරකට පස්සේ විසිකරන්න බැරි නම් සෝරි කියලා තමයි ඉතින් කියන්නේ. මොකත් එක්කම සංසාරයයි. අතහරින්න වෙනවා. ඉතින් මොනවද ජාලිය ප්‍රසිද්ධිලා ගැන කියන්නේ? මොනවද රාහුල කුමාරයා ගැන කියන්න තියෙන්නේ? මොනවද මේ ඕගොල්ලෝ වදාගෙන ඉන්න දරුවෝ ගැන මොකද කියන්නේ? අයියෝ කියන්න කතා කරන්න දෙයක් කිසිම කතා කරන්න දෙයක් නැහැ මේ අහම්බෙන් අර ෂේන් කියන නව කතාව කියන උතුරු දෙසින් මිනිස් ආපු මිනිසා මේ කටයුතු කර නැවත උතුරු දෙසට ගියේය ඒ ෂේන් නව කතාව ඉවර කරන්න එතනින් තමයි ඔකේ ආපු බලවේගයේ වැඩේ ඉවර කරනවා ඒකේ යන්න අරින්නේ ඕක මේ ශූන්‍ය කරන්න කරඬුක තියෙන වන්දනා කරන්න මේ ගියොත් මේක ඒ දෙයට කරන වාසේ නින්දාවක්. ඒක ඇවිල්ලා තියෙන යම් කිසි කෘත්‍යයක් කරන්න ඒ කෘත්‍ය කෙරෙහි යනවා. හතුරා ආවත් ඒ දේ කරලා යනවා. අධ්‍යක් ආවත් ඒක ආශ්‍රවකට පස්සේ යනවා. වේදනාවක් ආදී වදේ දුන්නාට පස්සේ යනවා. ඔක බැඳගන්නේ තරහ කිරීමෙන් තමයි. නැත්තම් ඒකත් එක්ක යාළු වීමෙන් තමයි. එන්නේ අණ්ඩයි. අපි තමයි මේක හොඳයි නරකයි කියලා නම් කරලා දාගත්තට පස්සේ ඉතින් කාසෙද්දී අපි දාගෙන කනවා කනවා කියලා කිව්වට පස්සේ මොකද කරන්නේ? කන්නේ කියලා කියන්න බෑ කනවමයි. ඒකේ දෝෂයක් නම කවුද දාගත්තේ මේ කොහොද යන්න තියෙනවා. අනේ අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක් මිනිසුනි ලැබෙයිද මේ දැනසීමක් කියලා බින්දුවක් තියෙනවා ලංකාවේ. මේ පාර යන මිනිස්සු. ඒ මිනිස්සු පාර යනවා අපිත් පාර යනවා. මූණට හම්බුනා කියලා බයිනවා. ඒ මිනිස්සු අපිට බලන්නේ අපි මොන මොකටද හම්බෙන්නේ කියන්නේ. ඒ මිනිස්සු වෙන කොහෙද යන්නේ? අපි කොහෙද යන්නේ? ඔක මේ හැම සංඥාවක්ම ඒ මිෂන් එකට යන්නේ ඒගොල්ලෝ. අපි මේ ගතිය නැත්තර කරලා අහන්නවත් අපිට අයිතිවාසිකමක් නැහැ. උදාහරණයක් බලන්න ඉරම. විදිය වැඩ කරන හැටි දිහා බලහින්න බල එකක් හරි අයිතිවාසිකමක් උඹට නැහැ. වේදනায় එන්න ඕනේ, ශබ්දෙ එන්න ඕනේ, හිතවිලි එන්න ඕනේ, ආනාපානෙත් එන්න ඕනේ. සතුටත් එන්න ඕනේ, කනගාටුවත් එනවා. තේරෙම වැලිඩ් මෙම්බර්ස්ලා. ඒකයි විපස්සනා කියන්නේ. මේ හොඳ නරක දෙක තියෙන තාක්කල් හරි වැරදි දෙක තියෙන තාක්කල් එහෙනම් ඉතින් විපස්සනාව කියන එක තාම රිෆයින් වෙලා නැහැ. විපස්සනා එනකොට හරි කැලස්. හරියම නිකන් මේ කොයි එකවත් එනිතින් වැලි. ලෝකේ සාමාන්‍ය කියනවා ලව් එකටයි ඕ එකටයි එනිතින් ෆෙයා කියලා කියනවා. විපස්සනාටත් එහෙමයි. එනිතින් ෆෙයා. ඕනම දෙයක් කරන්න. බුදුහාමුදුරුවෝ මේ මේ දුෂ්කර ක්‍රියා කරන කාලේ කරලා දෙන දෙල්ලන් ටික පොඩ්ඩක් කියවලා බලන්න චූල සීනාද සූත්‍රයේදී හිතා ගන්න බෑ. ඒක නැතුව මේ බුදුහාමට අහම්බෙන් පොත්තු සම්බෙද්ද නිවනක් නෙවෙයි කතා කරන්නේ. අපිට වැඩි වැරදි කරලා තියෙනවා. අපිට වැඩි දේවල් හාරගෙන ගිහිල්ලා තියෙනවා. අපිට දුක් විඳලා තියෙනවා. අපිට සැප විඳලා තියෙන එක ලෙවල ලස්සනට මැද පාර පෙන්ලා දීලා තියෙනවා. මම මේ ටික උඹලා වෙනුවෙන් කරලා තියෙනවා. මෙව කරන්න යන්න බෑ මෙන්න මැද පාර මේක කරපළා. ඒත් අපේ කර්මානුරූපව අපි කරනවා. හැබැයි අපේ කවදාත් බුදුහාමුදුරුවෝ සීමාව පනලා යන්න බෑ. ඒ තරම් පරාසයක් අත්දකලා තියෙනවා. එහෙනම් බුදුහාම තරම් විපස්සනා කියන්නේ මොකද්ද? සම්‍යදෘෂ්ටි කියන්නේ මොකද්ද? සතිය කියන්නේ මොකද්ද කියලා ඩිෆයින් කරගන්න. ඉඳගෙනත් ඩිෆයින් කරන්න, සක්මන් කරනකොටත් ඩිෆයින් කරන්න, එදින්දා වැඩ කරනකොටත් ඩිෆයින් කරන්න, හරියන කොටත් ඩිෆයින් කරන්න, වරදින කොටත් ඩිෆයින් කරන්න. හැම වෙලාවෙම එක ඩිෆයින් and refine. ඩිෆයින් වෙනවා නම් ඒක හරි ලස්සන කටින් තුරු ගමනක් යනවා. මේක කරන්න ළඟ මේ කරන්න කියලා ගන්න ඒ වගේ අස්මාන් කරන කොට සිතිවිලි වෙනවා නම් එක තැන එක තැන නැතිලා ඉන්නේ නැතුව අස්මාන් කකුල උස්සනකොට ඉස්සරහා අස්මාන් කරනවා කියලා ළඟ ගන්න මේ විතරයි තමයි ඔව් ඒක ඇත්තටම හිතවිලි වල ඝන බහල තත්ත්වෙදි නෙමෙයි කරන්නේ හිතවිලි ගොඩක් ඇවිල්ලා ට්‍රෙන්ඩ් එකට ආවොත් නතර වෙන්නේ කියලා කියනවා මොන් සාමාන්‍ය හිතවිලි ඔකේෂන්ලි ඇවිල්ලා කරදර කරනවා නම් තමයි තේරෙනවා වරින් වර හිතවිලි වෙනවා වරින් වර වම දකුණත් අහු වෙනවා කියලා කන්සිස්ටන්සි එක වම දකුණට වැඩි කරලා හිතවිලි අඩු කිරීමට වම වම වම වම දකුණ දකුණ දකුණ දකුණ දකුණ ඕසොන ඕසොන ඕසොන ඕසොන යවන යවන යවන කියලා එහෙනම් මන්ත්‍ර ජප කරනවා වගේ කියනකොට හිතවිලි එක නතර වෙන්න ඉඩ තියෙනවා. ආනාපාන කරනකොටත් තමයි හිතවිලි නිකන් කැෂුවල් කරදර කරනවා නම් ආස්වාසකදී ඇතුල් වෙන ඇතුල් වෙන ඇතුල් වෙන ඇතුල් වෙන පිට වෙන පිට වෙන පිට වෙන පිට වෙන කියලා ඊට ඉස්සෙල්ලා මේක හරියටම ඩිටෙක් කරගන්න ඕනේ හිතවිලි මැද කැෂුවල් තෝස්ද නැත්නම් ට්‍රේන් තෝට්ස් නම් ඔය ක්‍රමය අල්ලන්නේ නැහැ. නිකන් ආවට ගියාට එන කැෂුවල් තෝට්ස් වලට ඔක අල්ලනවා. සක්මන් කරනකොටත් ඉනර් තෝට්ස් කැෂුවල් තෝට්ස් આવොත් ඒක නිකන් ආවට ගියාට එනවනේ. ඒකකොට කරන්න තියෙන තමන් කරන එකම ළඟ ළඟ ළඟට මෙනෙහි කරන්නේ. අර පොල්ලතු බානකොට තියෙන දෙල්ලම තමයි මම කියන්නේ. සල්ලි ගණන් කරනකොට පොල්ලතු ගණන් කරනකොට 1 1 1 1 1 1 දෙකයි දෙකයි දෙකයි දෙකයි දෙකයි තුනයි තුනයි තුනයි තුනයි තුනයි කියලා ගණන් කර කර ගණන් කරලා දානකොට කවුරු කතා කරන්නේ නැහැ. මම එක දවසක මං කිය අපේ අම්මා දෙකේ පන්තියට ගිහිල්ලා තියෙනවා. ඒකට දරුවෝ 11ක්. ඉතින් හාල් ගන්න ගියාම හැමදාම අර මේ කිරිටින්නකින් එකක් ගන්න දෙන්නේකොට. ටින්කිරිටින් එක දන්නවනේ. හොඳයි. හුණ්ඩුව තමයි ගන්න ඕකට. ඕක හුණ්ඩුවට පොඩ්ඩක් වැඩි. හැබැයි කොහොමද අම්මා හුණ්ඩුවට තියන්නේ? ඕක පරණ වෙච්ච ලඩයක් තියන්නේ ඒක විහි කරන්නේත් නැහැ. ඉතින් ඔක්කොටම දැන් හාල් අට විතර වෙලා තමයි හාල් කරන්නේ. රෑ. අර ගණන් ගියවසේ අර කට්ටිය ගණන් කරලා ඉතින් ගණන් කරලා කවදාකවත් වැඩිපුර යන්නේ නැහැ. ගන්න කියන්නේ 10ක් 8ක් කියනවා. ඉතින් ඕක හතරට ගණන් කරන්නේ. ඉතින් අපි දන්නවා ගණන් කරනකොට දිගට ගණන් කරන්න බෑ මට. නෑ නෑ අම්මර කර අම්මර බොහොම අමාරු 1 2 3 4 පිළිවෙලට යන්න බෑ. ඉතින් වතරමැද ගිහලා මොනවාරි පැටලුවොත් මුල්ලම අද දෙකම නැති වෙනවා. ඉතින් එකක් දෙකක් දානකොට ඉතින් කවුරු කියලා ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නයක් ආවට පස්සේ ඉතින් ඒකට බොහොම සීිතෙත් ඒකට උත්තර දෙන්න බලනකොට දැන් මට ගන්න දෙකක් දුන්න ආයෙ දාන මුට්ටිය. මුට්ටිය දාලා කුල්ලෙන් කරගන්න. ඒක නිසා ආයෙ ටික වෙලා ගිහින් දැන් ටික කොලොප්පන් නැති නිසා ආයෙ එකක් දාලා දෙක කියනකොට ගිහිල්ලා මොකක් හරි ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නයක් අහපුවම ආයෙ මතක නැහැ. මෙතන එකද දෙකද කියලා ආයෙ මුට්ටියට දාන. දෙක තුනකට අම්මට තේරෙනවා මේ කොල්ල කොච්චර කොරපා. මේ මා කියන්නේ බුදු විදිහට පයින්. හැමදාම ඔය වැඩේ කරනවා. අම්මා දන්නට 1 1 1 1 කියන ක්‍රමේ දන්නේ නැහැ. කවුරුත් නැතුව නිසද්ද හිතියොත් ගණන් කරන්න දන්නේ. ඉතින් වගේ අර ගමේ පොල්ලතු කඩ බාහමිනිය ඔබ දැනගෙන පොල් බාහමිනිය කරන්නේ පොල්ලට ගියාට පස්සේ කවුරු කතා කරනවද? මොකද පොල්ලත්තක් කරන බාහනකම් 1 1 1 1 1 1 1 දෙකයි දෙකයි දෙකයි දෙකයි දෙකයි දෙකයි තුනයි තුනයි තුනයි තුනයි තුනයි තුනයි කරපොදී ගානත් හරියටම කවුරු කතා කරන්න ආවද දෙමිනියව ඔකියුපයි කරන්න දෙයක් නැහැ. ඒ වගේ වැරදිනවනම් ඒ ඒක මෙනේ කරන්නයි තියෙන්නේ. ඔබ නිකන් ආ සරල ටෙක්නික්ස්. ඉච්චර අමාරු මහා ගැඹුරක් නෑ ඔය. ඒකයි මෙනේ කිරීමේ කරන්නේ. ඒ වෙච්ච එක එක එක එක වෙලාවලට එකක් පව් වෙනකොට Tamanට මේක මේ කියන්නේ ඉම්ප්‍රොම්ප්ටු එනවා. මෙන්න මේ දේ කරපුවම හරි කියලා. ඉස්සල්ලාම ඕන කරලා තියෙන ජයග්‍රාහී විදියට එන කැෂුවල් තෝට්ස් නතර කරලා අත්දැකීමක් ගන්නවා. අතේම ගත්ත පස්සේ එන ඔය කට්ටිය ඔය ආවට එන්නේ මේ අපිව හොයාගන්න නෙවෙයි නිකන් කවුරුත් නැතකොට පාළුගේ බලන් බඳින්න එන්නේ. ඒකට අපි ප්‍රිපෙයාර් වෙලා හිටියොත් එන්නේ අර හිත හොඳ අත්දැකීමකින් ලෑස්තිලා හිටියොත් ටෙක්නික් එක අතර ගන්නකොටම මනුෂයා යනවා.